ඇත්තටම අපි රාත්‍රී 7ට ධර්ම දේශනාව සඳහා සූදානම් කළාදී ඒ කල් වේලා පිටත් ඇතුළ පිටත් වෙන අයගේ පහසු පිණිස අපි එක භාගයක් විතර ඉස්සරහට ගත්තා. යනවා අපි මෙතන පටන් පැයක පමණ කාලයක් නැත්නම් ඊට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ ධර්මදේශනාවක් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශනාව සඳහා මාත්‍රිකා කලේ බොහෝ බෞද්ධයන් දන්න ප්‍රමාණට පුංචි බුද්ධඝම් කාර්යය පවා දන්නේ මේ ධම්මපද ගාථාවක් අප්‍රමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං කියන කතාව. ඉතින් මේක සර්වචන් වහන්සේගේ දේශනාව අග්ගලාගෙදියක් කුලි කරන්න වාගේ පිටු කොට දැක්වීමක් ගොනු කොට දැක්වීමක් වශයෙන් දක්වන්න පුළුවන්. තවත් විදිහට මේ ගාථාවේ දක්වන අර්ථය තව ගොනු කරනවා නම් තවත් මේ පුංචි කරනවා නම් අප්‍රමාදී කියන තනි වචනෙට ගොනු කරන්න පුළුවන්. ඔය අපේ ලංකාවේ මාතලේ අලුවිහාරේදී ඔය ඒ තාකල් කටපාඩමින් පවත්වාගෙන ආපු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලා කියන එක මුළු බෞද්ධ ලෝකෙම පිළිගන්නා දෙයක් ඉතිහාසගත වෙච්ච දෙයක්. ඊට පස්සේ මේ සුද්ධ ලංකාව අල්ලගත්තට පස්සේ ඒ සුදුයත් ඇවිල්ලා මේකේ තියෙන බොරුව පෙන්වන්නට මේකේ තියෙන গুপ্ত භාවයක් මිසක මේකේ කාරණා නැති බව පෙන්වන්න බොහොම මහන්සි වෙලා පාලි ඉගෙනගෙන මේ ත්‍රිපිටකයම සිං ඉංග්‍රීසියට දාපු එක ඒ වගේම බටහිරට බටහිර ලෝකයාට අන්‍ය ආගම් අන්‍ය භාෂා දන්නේ නැත්නම් බුද්ධාගම ගන්න විශාල සම්දිස්ථානයක් වුණා. යැත්තෝ විශාල වේදමකින් ලොකු සංවිධාන ශක්තියකින් කළාට කිරුවේ යටි අදහස වැරදි කියන. මේකේ තියෙන වැරද්ද පෙන්නලා දෙන්නයි. මේ ත්‍රිපිටකය කියලා කියන්නේ තවත් එක බමුණු මතයක්, හමස් පෙට්ටියක් මේකේ ගන්න දෙයක් නෑ බව පෙන්නන. නමුත් ඒ කරගෙන යනකොට එරිස් දේවි සාදී මේ පණිවරුන්ට තේරෙන්න පටන් ගත්තා. ඒ කට්ටියටවත් දිරව ගන්න බැරි තරම් තාම තද ගැඹුරක් මේකේ තියෙන බවත් අන්තිමට ඒත්තන්ට සිද්ධ වුණේ මොකද්ද? ඒ අඩුපාඩු බලන්න ආපු ගමන පැත්තක තියේදී බුද්ධ ආගම වැළඳගෙන මේක හදෑරීම සඳහා මුළු ජීවිතය ගත කරන්න යෙදුණා. ඉතින් මේ પરම්පරාවක් ඉන්නවා ඉංග්‍රීසි පරිවර්තනය කිරීම නිසා පාලි ටෙක්ස් සොසයිටි එකේ බුද්ධ ආගමට විශාල සේවයක් කරපු ඒත්තෝ අන්තිමට මේ දැනට උනක් තියෙන ත්‍රිපිටකය ගත්තාම පොත් 56ක් විතර සම්මත වෙලා සරුවත් දේශනාව කියලා හිතලා අපි සිංහලෙන් ශ්‍රද්ධාවන්තයන් විසින් 84000ක් ධර්මස්කන්ධය කියන එක ඔය කියන පොත් 56ට වගේ තමයි පිටු වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රාගේ වැඩේ තමයි ඒක ගොනු කරන එක, පෙළගස්වන එක, ඒකේ සාරය, හරය පිටු කරන එක. ඉතින් ඒත් අන්තිමට <clears throat> බොහොම ගැඹුරින් වචනයක් වචනයක් පාසා සද්දකෝෂ වලට නැගෙමින් වචනයක් වචනයක් පාසා පසුබිමට සාපේක්ෂව අර්ථ සපයමින් බොහොම ගෞරවයෙන් ඒ පොත් පරිවර්තනය කරලා උත්සාහ කළා මේ ਸਰවඥ දේශනාව පිටු කරන්න ගොනු කරන්න ඒ අත්ෝ ඉදිරියෙන් තියාගත්තේ මේ මුළු ਸਰවඥ දේශනාවම චතුරාර්ය සත්‍යයි කියලා කියන එක වටිනවයි කියලා කට්ටියක් කිව්වා. තව කට්ටියක් කිව්වා චතුමුදු සංසවත්නේ දේශනාවම පටිච්ච සමුප්පාදයයි ද්වාදසාංග සහිත හේතුඵල වාදයයි. තව ඇත්තු හිතුවා පංචස්කන්ධය ද්වාදස ආයතන ධාතු මනසිකාර චිත්ත චෛතසික ධර්ම කියලා විවිධාකාරයෙන් මේක අම්බරලා පෙරලා හලලා උත්සාහ කළා අන්තිමට කිව්වා එහෙම මොනම ක්‍රමයකටවත් පිටු කරන්න බෑ කියලා. ඒක බටහිර පණිවරුන් විසින් දේශනා විස්තර කරන්න ඉදිච්ච දෙයක්. පුළුවන් තරම් පිටු කළ පිටු කළකවා කොයි කොනෙන් පටන් අරගත්තත් මේකට බැහැ ගන්න පුළුවන්. බුදුහාමුදුර කෙනෙකුට ඇර වෙන කිසි කෙනෙකුට මේ බුද්ධ දේශනාව කොටු කරන්න බෑ පිටු කරන්න බෑ ගොනු කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේක ඉගෙන ගන්නවා නම් මුල සිට අග දක්වාම දිගට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නවා යනකොට කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ වාතර ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ වාතර යම් යම් අතර අන්තර් සම්බන්ධතා ඇතුළට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ පරියත්ති ශාසනය කියලා. පරියත්ති ශාසනය කියලා කියන්නේ පොතේ දැනුම වශයෙන් බුද්ධ ආගම වචනාර්ථ වශයෙන් ව්‍යාකරණාර්ථ වශයෙන් කටපාඩම් කිරීම වැඩි එකට ගියොත් ඒක කෙලවර කරන්න බැරි ගැඹුරක් සහිත දෙයක් මොහො ගැඹීර ධර්මයක් තියෙනවා. කිසි කෙනෙකුට මම ඉගෙනගෙන හමාර කෙරුවා මෙන්න මම ඔබලාට මේක කියලා දෙනවා කියලා එහෙම කොනු කරන්න බෑ. ඒක සාරවත්යන් වහන්සේගේ දේශනා විලාසයක් කියලා කියනවා. ධර්මයේ ගැඹීරත්වය එකෙන් පෙන්වා දෙනවා. නමුත් මේ ශාසනය කියන්නේ පරියත්ති ශාසනයම නෙවෙයි ප්‍රතිපත්ති ශාසනය තා පටිවේද ශාසනය කියලා ඒ පොත්වල තියෙන දේවල් තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරනවා. ප්‍රතිපත්තියට ජීවන රටාවට සම්බන්ධ කිරීමේ අංශ වර්ගයක් තියෙනවා. ඒවට කියනවා ශික්ෂා කියලා. හික්මීම් වර්ගයක් කියනවා. ඒ හික්මීම් වල යෙදීගෙන යනකොට කටි වේදේ කියලා එකක් තියෙනවා. තමන් ඒක සාක්ෂාත් කරගන්නවා. ඒක තමන් රස විඳිනවා. බුද්ධි විඳිනවා. අර පොතේ කියවනකොට වචන වල ව්‍යාකරණ අර්ථට වැඩිය තමයි බුද්ධ වෙන්නේ. එතකොට පරියක්ති ශාසනය, පටිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා මේක තුනට කඩනවා. එතකොට අපි මෙතන මේ එකතු වෙලා ඉන්න පිළිස් බොහෝ විට ලේ වලින්ම එහෙම නැත්නම් પરම්පරාවෙන්ම සිංහල බෞද්ධයෝ කියන පුළුවන් නැත්නම් බුද්ධ ආගම දන්න ඇත්තෝ එනතම් බෞද්ධ දෙමාපියන ජාතකයේ පිළිස් හැම කෙනෙකුට යම් ප්‍රමාණයකට බුද්ධ ආගම පිළිබඳ දැඟීමක් තියෙනවා පොඩි දරුවෝ පවා ඉස්කෝල වල යනකොට විෂයක් වශයෙන් ඉගෙන ගන්න. ඒකන ගන්න කොටස ලැබෙන්නේ අන්නර කියන පරියප්ති කොටසට. නමුත් අපි මේ එක වහලයක්කට මේ රැස්ලා ඉන්නේ ආනේ වගේ පරියප්තිමය අධ්‍යාපන වැඩකටම නෙවෙයි. පරියප්තින් බාහිරමත් නෙවෙයි. නමුත් ඒ සඳහා නෙවෙයි මේක තුනේ. අපි එකතු උනේ මේ අපි දන්න අපේ අම්මලා තාත්තලා අත්තල මුත්තල කරගෙන ආපු මේ වැඩේ අයිට වැඩි යෙතිලා සමීප වෙලා ජීවිතයට සම්බන්ධ කරගන්න ප්‍රතිපත්තිමය වශයෙන් සම්බන්ධ වෙන්න. එතකොට අපිට මුළු ත්‍රිපිටකයේම ප්‍රතිපරියක්ති වශයෙන් ඉගෙනගෙන ඉන්න ඕන ප්‍රතිපත්තියේ දෙන්න ඕන කියලා එහෙම ප්‍රශ්නයක් මෙතන ඇත්තේ නැති නිසා අපිට කාටවත් අත්වල දැනගන්න පුළුවන් අපි දන්නා පරියක්ති ප්‍රදේශයෙන් දන්නා මූලධාර ප්‍රදේශයෙන් දන්නා පොතේ දැනුම ප්‍රදේශයෙන් ප්‍රතිපත්තියට බැහැ ගන්න ඕනේ ඒ ප්‍රතිපත්තියත් අපේ උනන්දු කාරකයක් වශයෙන් අපි කියනවා මේ ජීවිතයේදී මේ ගෞතම සීරි සම්බුද්ධ ශාසනයේදීම ප්‍රතිවේද කරමි කියලා ඒ වගේ එල්ලයක් අත්වය. එතකොට අර ඉංග්‍රීසි කාර්යයට සුද්දට මේක ප්‍රතිඅත්තිය පුතු කරන්න බැරි වුණාට මම මේ වටෙන් කරවාගෙන ඉල කියන්න හදන්නේ ඒ සේරම මේ අප්‍රමාද කියන වචෙන්ද ගොනු කරන්න පුළුවන් වගේ කියන මතයක් මම ඉදිරිපත් කරන්න හදන්නේ. හැබැයි මේ අප්‍රමාදයෙන් විස්තර කරන්න හදන්නේ පරියත්තිය නෙවෙයි. ප්‍රතිපත්තිය සහ ප්‍රතිවේදයට යන ඒනොත් වඩා අවධානය යොමු කරන ප්‍රතිය ප්‍රතිපත්තිය. අයිසුත්තා වගේ මේක විවේචනය කරන්න මේක බොරු කරන්නට අවිල්ලා බුද්ධාගමට ආවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූලධර්මවාදීව බෞද්ධ ආගම ලෝකේ 5000 කල් පවතිනට රණ්ඩු කර නැත්තෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamange ලෙඩක් දුකක් නිසා ඇතිවෙච්ච තද බල ව්‍යසන තත්ත්වේ නිසා දුකින් ගැලවීමට බුද්ධ ආගමකට ලැබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamange පෙර කරන ලද පින් පාරමිතා ශක්තිය නිසා මේ ජීවිතේ මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා අර පරියත්‍ය ඉක්මවලා පරියත්‍ය විනිවිද ප්‍රතිපත්තියට බහගත්ත කෙනෙකුට ප්‍රතිවේදය පිනිස ප්‍රතිවේදයට ගුණව යොමුව එල්ලය නැමියාව සහිතව යනකොට කල යුතු සියල්ලම මේ අප්‍රමාද කියන තනි වචනට එකතු කරන්න පුළුවන් කියන එකටයි මේ ගාතාව මම ඉස්සරහින් තියාගත්තේ. අප්‍රමාදෝ අනත පදං අප්‍රමාදේ අමෘත පදයයි. අමෘතේ කියන පදය අමෘතේ කියන වචනේ අපිට කියනකොට ඇහෙන මේ මී පැණි වගේ එහෙම නැත්නම් සතු මතුරු වගේ මොනවදෝ දියෝ වලදන කෑමක් වගේ කියන්නේ අමෘත කියන පදය හරිනේ මෘත කියන පදේ මෘත කියන්නේ මරණය. මෘතය නැති එකේ මෘතේ විරුද්ධහත්ය අමෘතපදේ. අමෘතය කියලා කියන්නේ නොමරණ නොමරණ තැන. ආය නැවතත් මරණයක් ඇති වෙන්නේ නැති තැන. ඇයි එම අපි අමෘතයට ඉච්චර විශස්තන දෙන්නේ අපේ ජීවිතයේ ප්‍රධානම බය මරණය නිසා. අපි දන්නවා මේ කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා සෑම කෙනෙක්ම අර කටුකැලේ හරක් ගාලේ බැඳගෙන හරක් වගේ හෙට උදේ කපනකන් අද රැයට කැම දීලා යට ගහලා තියාගෙන ඉන්නවා. අපි ඉන්නේ මරණය දක්වා යන හෙට කපන්න හරක් වගේ කොහේ ගියත් අවසානයේට යන බව දන්නවා. ඒක විශාල බයක් අපිට. ඒක කියනකොටත් නියත කැමතිත් නැතුව ඇති මේ වගේ තැනක මේ පොඩි දරුවෝ ඉන්නන් වල ඌවා කියන්න වටින්නේ නැහැ කියන තරමට මරණය අපි අභාග්‍ය සම්පන්න කාලකන්ණි වශයෙන් කරගෙන කියනවා. ඒ හා සමානව මරණයේ අනිත් පැත්තව අමෘතය උස්සස්ම උසස් ශ්‍රේෂ්ඨ දෙයක් බව අපි පිළිගන්නවා. ඒක නිසා දරුවචනාංශයේ මේ වචන පිළිබඳව ලෝකේ පහළ වෙච්ච විසරත පුද්ගලයෙක් උන්වහන්සේ අමෘතේ ඉස්සරහින් කියගෙන කියනවා අප්‍රමාදෝ අමත පදක්. අප්‍රමාදේ කියන පදේ මම තාම විග්‍රහ කළේ නෑ. අන්න ඒ කියන අප්‍රමාදේ තමයි අපි මේ ඉතාමත්ම ගෞරවයෙන් උසස් කොට සලකන්නේ අමෘතයට පදය අමෘතයට මාර්ගය අතර පාදය පදය වේත මාවත මාර්ගය කියන පද පාළියේදී සමානාර්ථවල අප්‍රමාදය අමෘතයට පදය පමාදෝ මච්චුනෝ පදක් ඒ ඒ සර්වඥගේ දේශ ආරෝචන වහන්සේගේ දේශනා විලාසය අමෘතයට පදය මාර්ගය පෙත මාවත Eh, අප්‍රමාද වෙනවා වගේම ඒක සම්පූර්ණ දාර්ශනික ගැඹුරු ආධ්‍යාත්මික වචන තුනක් අප්‍රමාදී කියන එක අපට තේරෙන්නේ නැහැ. මාවත පිට මාර්ගය කියන එක පදේට කොට කරන හැටි තේරෙන්නේ නැහැ. අපට අමෘතය කියන පදෙත් අපි තේරුම් ගන්න තියෙන කණ්ඩ බොන්න කියන එකක් වගේ. නමුත් පමාදෝ මච්චුනෝ පදං කියනකොට පමාදේ කියන එක නම් හොඳ හැටි තේරෙනවා. ඒක අපේ සිංහල විවාහයේ තියෙන පදයක් ප්‍රමාදී. මච්චුනෝ පදං මාරයාට මරණයට මරණය කරා ගෙනියන පදයයි. අකලේ කාලේ නොලියාවද තිනවා කියෝ වගේ ගිහිල්ලා හරක බැඳලා තිනවා එහෙට කපනකම්. ඉතින් ඊට පස්සේ බැඳගෙන ඇදගෙන යන්නේ පදකාකාරයට තමයි. අන්න වගේ අපි යම් ආකාරයකට මායයට වසඟ වෙනවා නම් මරු වෙල කරලා ගන්නවා නම් මරණයට යනවා නම් ඒකට හේතු වෙන්නේ ප්‍රමාදයයි. අපමත්තානමින් යන්ති. අර පළවෙනි පදයෙන් කියන්නේ අප්‍රමාදේ නිසා අමෘතයට යනවා ප්‍රමාදේ නිසා මරණයට යනවා ඒ දෙකේ කළු සුදු වෙනසක් තියෙනවා මුලින් කතා සඳහන් කරපු වචනේ කියන කරපතල බරපතල වචන නිසා පොඩි දරුවන්ට පාලි නොදන්න කෙනාට ඒක වැඳී යුතු පිටිය යුතු පාලි පාඩයක් පමණ තේරෙන්නේ නැහැ. නමුත් ප්‍රමාදේ මරණයට තුඩු දෙනවා කියනකොට ඉස්සලා කිව්වේ අනිත් පැත්ත කියලා කිව්වම යම් ප්‍රමාණයට ඒක හිත් වදින ගතියක් තියෙනවා. ඒකම නැවත අවධාරණය කිරීමක් තමයි කියන්නේ අප්‍රමත්තෝ නමී යන්ති. අර ඉස්සලා කිව්වේ දාර්ශනික පදයක් අප්‍රමාදය අමෝහයට යොමු කරනවා කියලා අප්‍රමත්තෝ කියලා කියන්නේ ඒව් අප්‍රමාදයේ යෙදෙනා වූ පුද්ගල වාචී නාමයක්. අප්‍රමාදී කෙනා. අප්‍රමත්තෝ නමී යන්ති පෞද්ගලිකෝ කියන යමෙක් අප්‍රමාදී නම් ඒ පුද්ගලයා මැරෙන්නේ නැහැ. යේ පනත්තා යතාමතා ඊට පස්සේ පොඩි ඉඟියක් කරනවා තොක්කක් අයින්නවා සර්වතනාසේ ප්‍රමාදේ ජීවත් වෙන එකන හීනෙන් දොඩවනා වගේ කතා කරත් කටයුතු කළත් පණ තිනා වගේ දඟලනා වගේ පෙනුනත් ඒ මනුස්සයා මලාහා සමානයි කියලා ප්‍රමාදේ වැටිලා අර ලිපදිය මොළොන තෙක්දිය සැලිය වගේ මේ පෙන් කෙල කළ ක්‍රීඩා කර කර අතුටි කරත් වෙන කණ්ඩා කරන ඒ කකුලෝ වාගේ මේ ලෝකයේ රංගමඩලේ ඒ ප්‍රමාදේ වැටලා ගත කරන එක නා සර්වඥාන්සේ වාගේ පිබිදිච්ච මනසකින් බලනකොට පේන්නේ පණ ඇතුව දඟලගෙන හිටියත් මලමිණියක් වාගේ කරන වැඩ තේරෙම හීනෙන් දොඩවන වැඩ වාගේ හීනෙන් කරන වැඩ වගේ තාම නෑ අවිද්‍යාකාරයේ සිවිය කඩාගෙන ඉහට ඇවිල්ලා. ඉතින් අපි මේ ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පද ටික තව විස්තර කරගෙන අපි මේ උදේ පටන් මේ දක්වා කරන ලද වැඩවලට යම් යම් අර්ථකථනිකුත් දීලා අපි හෙටට කරන්න තියෙන වැඩ පිළිබඳව යම් ප්‍රමාණයකට සුවඳ බලාපොරොත්තුවක් ඇති කරගෙන ਸਰුවත් දේශනාවේ මූල ධර්මානුකූලව අපිට ඉදිරිපත් කරපු කරුණුත් ඉදිරිපත් ඉදිරිපත් කරගෙන ධෛර්යයක් ඇති කර ගන්නවා. ඉතින් අපි අද උත්සාහ කරන හදන මේ අප්‍රමාදී කියන වචනේ තේරුම් ගන්න ඒකේ විරුද්ධාර්ථ පදේ ප්‍රමාදේ බව දන්නවා. පාලියේ තියෙන අප්‍රමාද, සංස්කෘත පදයේ අප්‍රමාද, විරුද්ධාර්ථයේ අපමාද, පාලි පදයේ සංස්කෘත පදයේ ප්‍රමාද. අපි මිශ්‍ර සිංහලයේදී අප්‍රමාදේ සහ ප්‍රමාදේ කියන එක පාවිච්චි කරනවා. මේ ප්‍රමාදේ කියලා කියන්නේ පමාද. මේ සාමාන්‍යයෙන් කියනවා සිංහල මොන වැඩ කරන්න ගියත් විනාඩි 30ක් පමණයි. ඒක ඉතින් අපිම අපිට පිහින් අර ගන්නවා වගේ වැඩක් කිසිම විදියකට අපි කාර්යයට සලකන්නේ ඒක විනාඩි 5ක් යහට නැට වුණාම ඒක දෙයක් නැහැ කියලා. නමුත් ආමි කාර්යය ආමි කියු ගන්නනකොට කියනවා 12 කියන්නේ 11යි 55ක් නෙවෙයි 12යි 5ක් නෙවෙයි කියලා. 12 කියන්නේ 12. හරියට හරියට වැඩ කරන්න හදනවා මොකද එල්ලයක් තියෙනවා රෙජිමෙන්ටේෂන් එකක් තියෙනවා. ඉතින් සරුවත් යන ආශයකින් තමයි මේ බණ ඔක්කොම අපි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අපේ සිංහලයා ඒක වැඩි ගණන් ගන්නෑ. ඒක නිසා මම අර රස්සාව කරන කාලේ හැමදාම වගේ අපි ආදන මල්පැල පිටරට යනකොට සිංගප්පූරු යාලයින් එකෙන් හරි යා ලංකා ලයින් එකෙන් තමයි හරි. ඉතින් අපේ ඒකේ ඉලක්කම දීලා තියෙන UL7 375 කියලා. UL කියන්නේ මොකක්ද කියලා අපිට කියනවා usually late කියන එක. යා ලංකාවේ ගියොත් හැමදාම ප්ලේන් එක විනාඩියක් පමණ. ඒකදී කියනවා ඒක තවදුරටත් කරවස්ස මෙල්බන් ඉන්න කට්ටිය කියනවා ඉස්සල්ලාම ලංකාවේ කොළඹ ඉඳලා මෙල්බන් වලට යාලා ඉන්න කට්ටියන් කිලිම ෆ්ලයිට් එකක් තිබලා තියෙන ලංකාවේ. ඒක ලෑන්ඩ් කරන්න තියෙනවා කියලා කියන්නේ 11කලු මෙල්බන් එයාපෝට් එකේ හැමදාම පාන්දර දෙක වෙනවා. එයාපෝට් එක 12ට වහනවලු. නමුත් අපේ ප්ලේන් එක නිසා පැය දෙකක් පමාරකට හිටපුවාම මුළු එයාප්ලේ එයාපෝට් එකම පැය දෙකක් වැඩිපුර කරන්න යාම නිසා අපේ ප්ලේන් එකකින් සල්ලි ගන්නවලු සම්පූර්ණ ෆ්ලයිට් එක පාඩුයි. දැන් ඒක ඉස්වන්නේ නැහැ. මේ මම නිදර්ශනයක් වශයෙන් ගත්තේ මේ පමාව කොච්චර වශයෙන් අපි ඉතිහාසගතද කියලා. ඉතින් අපි මේ අද ඉගෙන ගන්න හදාන්නේ මේක අපි ඔය යාලංකා කම්පැනි වල බයින් ඩොක්කට් එහෙම නැත්නම් ලාංකික හැම වෙලාවෙම පැය භාගයක් තමයි කියලා කියන්නේ කාටවත් චෝදනා කරන්නේ අපි අතර අපි වැඩ කරනකොට කොච්චරක් අන්නේ විදිහට වෙලාවට නොසලකන ගැතිය නිසා ආර්ථික පාඩු සමාජික පාඩු සහ දේශපාලන වශයෙන් පාඩු ලබනවා කියන්නේ. මේ සරුවච්චන් වහන්සේ අපි ගෙනියන්න හදන්නේ ආර්ථික දේශපාලන සමාජික දෙයකට නෙවෙයි අමෘත පදයට. අමෘත පදයේ වශයෙන් බලනකොට උරලෝසුමක් නෙවෙයි ප්‍රමාදී කියන්නේ ඊට වැඩිය තව මාන දෙක තුනක් එකතු වෙනවා. ඉතින් මේ අප්‍රමාද පදය මේ ආකාරයෙන් විස්තර කරන්න යනකොට මම කැමැති ත්‍රිපිටකයේ තියෙන එහෙම නැත්නම් සර්වත්‍ය දේශනාවේ පවතින තවත් වචනයකින් මේ වචනය අර්ථකථනයේ දෙකට ඔප්නම් වන්න ඒ වචනය තමයි සතිය කියන්නේ. පාලියේ මේක සති කියන පදයෙන් සඳහන් කරලා තියෙනවා. අපි ඒක සිංහලට උරුවට නම් සතිය කියලා. සංස්කෘතයේ මේක ස්මෘති කියලා සඳහන් කරනවා. මේ සතිය සිංහලයාගේ බෞද්ධයා තුළ භාවනා කරන අය සතිපට්ඨාන කියන සූත්‍රය නිසා ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. අපි දැන් සතිපට්ඨාන සූත්‍රය කියවගෙන හිටියත් උදයන්දාව කිව්වත් වටිනා සූත්‍රයක් කියලා. නිසා සතිපට්ඨානේ අපිට ඇවිල්ලා සතිය නැත්නම් සති කියන පදය මේ පොඩි දරුවෙකින් අහුවත් වැඩි මාළෙකින් අහුවත් තාම අඩුවෙන් තමයි අර්ථකථනය දෙන්න පුළුවන්. ඉතින් සතිය විස්තර කරනකොට අපි අප්‍රමාදය තුලින් විස්තර කරනවා. අප්‍රමාදයේ විස්තර කරනකොට සතිය තුළින් විස්තර කරනවා. ඉතින් මේ සතිය සහ අප්‍රමාදයේ කියන මේ දෙක එකමයි කියලා සර්වඥාන්සේ කියලා නැහැ. නමුත් ත්‍රිපිටකයේ එහෙම නැත්නම් අර්ථ කතාවල අටුවාචාර්යන වහන්සේලා පිළිගත්ත මතයේ අනුව මේ දෙකම එකමයි නැත්නම් සමානාර්ථ පද වශයෙන් අද වෙනකොට ප්‍රචලිත වෙලා තියෙනවා. එතකොට අප්‍රමාදයේ විරුද්ධාර්ථ පදය ප්‍රමාදය කියලා අපි මේ වෙනකොටත් මතක් කරගත්තා. සතියේ විරුද්ධාර්ථ පදයේ අසතිය කියලායි සඳහන් කරලා තියෙන්නේ. එතකොට සතිය කියලා කියන්නේ එළබ සිටි සිහිය කියලායි අපේ සිංහල පොත්වල පරිවර්තනය කරලා තියෙන්නේ. සිහිය එළඹ සිටීම. අපි යමක් කරනකොට කනකොට බොනකොට යනකොට එනකොට නානකොට අඳුමක් කන ගන්නකොට දොරක් කනකොට දොරක් වහනකොට අත දිගානකොට අත නමනකොට සක්මන් කරනකොට පය තබනකොට හුස්ම ගන්න වාරය පහස ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනකොට යට එළඹ සිටි 100 කියන එකයි සතිය කියන ආධ්‍යාත්මික වචන නැත්නම් ආගමික වචනට දීලා තියෙන සිංහල අර්ථය. අප්‍රමාදය කියලා කියන්නේ පෙරපසු නොවි ඒ කරන දෙයත් එක්කම අවධානය අපි පවත්වන එකයි. නමුත් අපි දන්නවා එදිනදා කටයුත්තක් කරනකොට අපි එකවරකට එකක් නෙමෙයි කරන්නේ 10ක් 15ක් දේවල් කරනවා. ඒක අපි තව විදිහට කියනකොට සමහර දේවල් කරනකොට සමහර දේවල් කෙරෙනවා. ඉතින් මේ විදිහට දහසකුත් රාජකාරී කරනකොට අපි කොහොමද ඒ කරන දේවලුත් එක්ක එළඹ සිටින්නේ? කොහොමද අප්‍රමාදී වෙන්නේ කියන එක ඉදින්දා කටයුතු කරනකොට හරි අමාරුයි. කෙනෙකුට උපදේශයක් දෙන්න මෙන්න මෙහෙම කරන්න. ඒ මොකද මේ පුද්ගලයා සචේතනිකව කරන එක වැඩක් තියෙනවා අචේතනිකව බොහෝ වැඩ සිද්ධ වෙනවා ඒක කොහෙද සතිය පිහිටවන්නේ කියලා ඒක නිසා අපි සතිය පිහිටවීම අප්‍රමාදී කියවීම පිළිබඳව හදාරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කිනාට එදිනෙදා වැඩ කරනකොට සත්‍ය පිහිටීම කියලා දෙන්නේ අන්තිමට. ඒ සඳහාම සියලු වැඩ බහා තබල ඊ타මත්ම සරල ඊ타මත්ම මධ්‍යස්ත ඊ타මත්ම ඉබේ කරන වැඩකට හිත යොදලා එහිම හිත පැවැත්වීමට ගන්න උත්සාහය තමයි මේ අපි දී මතක් කරගත්ත ආනාපාන සතිය නැත්නම් ආනාපානයේ කෙරේ සිහිය එළබසිතී. ඉතින් විදිහට බුද්ධානුස්සතිය, දේවතානුස්සතිය, ඡාගානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියලා අනුස්සති භාවනා හයක් අපිට පොතේ උගන්වනවා. ඒ හැම දෙයකම කියන්න හදන මේ සතිය පිළිවීම තමයි. මේ සත්‍ය කියන්නේ අප්‍රමාදී කියලා අපි දැන් මේ ධර්ම දේශනාව සඳහා අත්කථනය කරගත්තා. ඉතින් මේකට සාක්ෂියක් වශයෙන් මහසිසාරද ස්වාමීන් වහන්සේ බුරුමේකලා අපිට මේ භාවනා ක්‍රමය හඳුන්වා දීමේදී මුල් වෙච්ච ක්‍රමයක් තේනේ ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරලා තියෙනවා. මේ මහසී හැම මධ්‍යස්ථානයකම මේ වාක්‍ය ලොකුවට රාමු කරලා තේන සකස් කරලා තියෙනවා. ඒක තමයි සර්වචනාංශයේ අවසාන ශ්‍රී මුක පාඨයේ හණ්ඩදානි වික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අපමාදීන සම්පාදේත සංඝයා රැස්වුණාට පස්සේ සර්වඥාන්සේ පිරිනවා මාණ්ඩෙක් මංචකයේදී ඒ සංඝයාමතර සඳහන් කරනවා ආනන්දාමි භික්කවේ ආමන්ත්‍යාමි වෝ වෝ කියලා කියන්නේ තොපට කියන නැත්නම් භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ කියන ඔබලාට අන්දදාමේ පිටකවේ ආමන්ත්‍රය මම ඔබලාට මේන එහෙනම් මෙහෙම ආමන්ත්‍රණය කරනවා මේ යන්න ඉස්සර වෙලා තාත්තා කෙනෙක් මර්ධපංච කෙනෙක් තමන්ගේ දරුවන්ට බූදලේ බෙදලා දෙන වෙලාව. පිටුවන්ත දරුවෝ වැඩිමහල් දරුවෝ විදිහට තමයි වික්ෂුන් වහන්සේලා එතන ලං වෙලා ඉඳලා තියෙන සිවණක් පිළිසෙමින් ඉඳලා කියනවා අන්දදාමේ පිටකවේ ආමන්ත්‍රය අනිවෝ එහෙනම් මහණෙනි මේ අවසාන වචනය අවසාන සර්වචන් උපදේශය දෙන්නයි මම මේ ලැහැත් වෙන්නේ කියලා සර්වචන් වහන්සේම කියන අහන්න ධාන විකේ ආමන්ත්‍යමියෝ වය ධම්මා සංඛාරා මේ ලෝකේ තියෙන තා සංස්කාර වැය වෙන සුළුයි ක්ෂය වෙන සුළුයි ක්ෂය වෙන සුළුයි වැය වෙන සුළුයි නිරෝධයටපත් වෙන සුළුයි ඒ තමයි උන්වහන්සේ බුද්ධත් අවස්ථාවේදී නිවන් දක්නොත් දැකපු දෙය අප්‍රමාදීන සම්පාදේත ඒක එහෙමනම් ඒ සාක්ෂාත් කිරීම පිණිස අප්‍රමාදීව සම්පාදනය කරා වූ. එතකොට අප්‍රමාද පදයෙන් තමයි මුළු බුද්ධ වචනේම ගොනු කරලා තියෙන අවුරුදු 45ක් දේශනා කරපු ධර්මය අප්‍රමාද පදයට තමයි සරුවචනන්ට ගොනු කරලා තියෙන්නේ. ඒ වගේම සරුවචනන්ගේ සඳහන් කරලා තියෙනවා මහණී යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන අප්‍රමාදේ නැත්නම් සතිපට්ඨානේ වඩනවා නම් සරුවචනාංශයේගේ මහා පරිණිරවාණයෙන් පස්සේ මේ ශාසනයේ චිර පැවැත්ම ඒකෙන් තීන්දුව වෙනවා කියන්නේ. ශාසනයගේ චිර පැවැත්ම කියලා කියන්නේ අපි දන්නවා දැන් අපි ඉලක්ක වෙන්න හදන්නේ සර්වචනාංශිකේ බුද්ධත්වයෙන් 2006 වෙනි 2006 වසරට. සර්වචනාංශික පරිණිරවාණයෙන් 2500 අපි 1956 දී සමරුවා. ඉදා මිදා තුරාවට මේ ශාසනය දිගට පැවතගෙන ආවේ මොකේද කියලා කොහොමද කියලා කවුද කියලා අහුවොත් එක එකනා එක එක දේවල් කියාවි පරියත්තිය ගැන දන්නේ නැහැ. ප්‍රතිපත්තිය ගැන දන්නේ නැත්නම් තව දෙයක් කියාවි. ප්‍රතිවේදේ දන්නේ නැත්නම් ප්‍රශ්න අහන්නෙත් නැහැ උත්තර දෙන්න දන්නෙත් නැහැ මොකද ඒකට යමක් ප්‍රතිවේද කරපු නිසා. ඒ නිසා පරියත්තිය දන්නේ නැත්නම් ඔය පතර බැලුවත් එහෙම නැත්නම් වෙනම පණිවිඩයක් ගත්තත් හැම තැනම කියනවා සාසනේ බොහෝ භයානක තැනකට පත්වලා කියනවා විනාශ කරගෙන යනවා පවතින්නේ මෙන්න මෙතන මෙන්න මේ ටිකට එන්න අපිට සම්මාදම් දෙන්න අපි තමයි ඒක කරන්න කියලා එක එක කට්ටිය කැසපට ගහ ගන්නවා එක එක මූල ධර්මවාදී. ඒගොල්ලෝ මේ බුද්ධාගම පවතින්නේ මෙන්න මෙතනයි කියලා ඔය අන්‍ය ආගම කියන බුද්ධාගම විනාශ කරනවා එන තරමේ පැරණි නිදාන් වල කොට දානවා ස්ථාන විනාශ කරනවා ආදි වශයෙන් මේ හතර මහා ධාතුන්ට හේතු කරන්න හදනවා. සර්වචනාති මතක් කළේ මේ ශාසනය පිහිටිය හතර මහා ධාතුයි නෙවෙයි හතර මහා ධාතු විනාශ කිරීමෙන් ශාසනය විනාශ කරන්නත් බෑ. විනාශ වෙන්නේ මේ භික්ෂුවක් කියා ගන්නා වූ භික්ෂුණියක් කියා ගන්නා වූ උපාසකෙක් කියා ගන්නා වූ උපාසිකාවක් කියා ගන්නා වූ ඇත්තෝ ප්‍රතිපත්ති කරන්නේ නැත්නම් ඒ අස්තන්ගෙන්මයි පිරේ. කවදාකවත් බුද්ධ ශාසනයෙන් පිට කෙනෙකුට බුද්ධ ශාසනයෙන් පිරියන්න බෑ. පිරෙන්නේ මේකෙම කට්ටිය. ඒක උනාංශ උදාහරණයක් දුන්නේ මහණේ රත්තරන් කවදාකවත් රිදි වලින් පරද්දන්න බෑ. රත්තරන් වල පහළ වෙනවා සුදු රත්තරන් කියලා જાත්‍ය කන්නේ සුදු රත්තරන් ආපු දවසට රත්තරනේ තත්ත්වයට. ඒ වගේ තමයි අපි බෞද්ධයි කියාගන්නේ. අපි භික්ෂුන් කියා ගන්න, අපි භික්ෂුණීන් කියා ගන්න, අපි උපාසක කියා ගන්න, අප උපාසිකා කියා ගන්න ඇත්තෝ. ප්‍රතිපත්තිය රැකගෙන නැත්තම් කොටිම මම මේ බණින් කියන්නේ අප්‍රමාදය රැකගෙන නැත්තම්. සතිය සතිපට්ඨානය කරගත්තේ නැත්තම් උන්දලාමයි මේකට බලු කියන්නේ. මුස්ලිම් මිනිස්සු එක්ක කතෝලික මිනිස්සු එක්ක විනාගම් කෙනෙකුට මේකට මොනවක් කරන්න බෑ. ඒකටම තමයි ਸਰවඥාන්සේ පන්නරේ කියලා දේශනා කරලා තියෙන මානෙනි මේ හතරක් වූ සතිපට්ඨාන යම් කිසි කෙනෙක් වඩනවා නම් ශාසනයේ චිර පැවැත්ම තියෙනවා. ඒ නිසා මේ මහසිසාරක පොතේ උන්වහන්සේ සඳහන් කළ තියෙනවා මේ මුළු බුද්ධ ශාසනය කැඳ වේලක් ගන්න තරම් කටි දවසක් පවත්වන්න ඕන එක තියෙන භාවනා කරන මිනිහගේ පපු කැනැත්තේ. ඒ මනසගේ සීලය, මනසගේ සමාධිය, මනසගේ ප්‍රඥා මිස පරියත්තියවත් අන්‍යාගමිකයෙක් තුලවත් වෙහෙරකවත්, කොඩියකවත්, දදේකවත්, කිච්චියකවත්, බෙරේකවත් නෙමෙයි. ඉතින් අපි මේවා මතු කරලා උත්සාහ කරන්න හදන යුවක් කරන නැත්නම් නිග්‍රහ කරන්නවත් බුද්ධාගමේ තියෙන සංස්කෘතික අංග නිග්‍රහවටපත් කරන්නවත් නෙවෙයි. එතන මූලධර්මවාදීන් විරුද්ධව නැගී හිටගෙන බුද්ධාගමට කටයුතු කරන ගිරිය කුප්පාගෙන යන අයට විරුද්ධ වෙන්නත් නෙවෙයි. අපිට වැඩි වෙනස් ක්‍රමයකින් සටනක් දියත් කරලා දෙන බව පෙන්වන්න. අපි දියත් කරලා තියෙන්නේ අපිට තියෙන ශක්ති ප්‍රමාණයෙන් අපේ සීල වැඩ බහා තබලා ඥාති පිරිසත් ඇරලා දාලා වස්තු අතහැරලා දාලා මේ වහලයක් එක්ක එකතු වෙලා අපි පුළුවන් තරම් අප්‍රමාදේ වඩන. අපි පුළුවන් තරම් සතුටුමත් වෙන්න හදනවා. මේ වැඩේදී කොච්චරක්නම් දෙවියෝ බ්‍රහ්මයෝ කොච්චරක්නම් පේන පෙනැත්තෝ සන්තෝෂ වෙනවද කියලා අපට හිතා ගන්න බෑ. ඒ වෙන සත්‍ය කොච්චර මිනිස්සු සන්තෝෂ වෙනවද කියලා හිතා ගන්න තමයි මොකද ඒ තරම්ම පිරිහිච්ච බුද්ධ ශාසනයක් අපිට හම්බෙලා තියෙනවා. නමුත් මතක තියාගන්න මේකෙන් තමයි රැකෙනවා නම් රැකේ. ඒ නිසා අපිට පුරදීලායේදී කටයුතු කරන කටයුතු කරන්න වෙන්නේ චිත්තක්ෂණයක් සතිමත් වෙන්න. චිත්තක්ෂණයක් අප්‍රමාදී වෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ සතිය කියන්නේ? මොකද්ද අප්‍රමාදී කියලා කියන්නේ කියන එක අපි බුද්ධ ආගම පිළිබඳ PhD එකක් කරන් තිබුණත් දන්නේ නැහැ. මම අවුරුදු 26 දී විතර මට ඒ ඕස්ට්‍රේලියානු හාමුදුර කෙනෙක් මතක් කරනකොට මුළු බුද්ධ ආගමේම තියෙන හර පද්ධතිය අප්‍රමාදයයි කියලා සත්‍යයි කියලා මම දවස් 3ක් වාද කරා නෑ කියලා. කිසිම බුද්ධ ආගම් පොතක කිසිම ගුරුවරයෙක් කිසිම දෙමාපියෙක් දරුවෙකුට උගන්වන්නේ නෑ. කල යුතු උත්තම කෘත්‍ය සත්‍යයි කිය ඇත්තම උගන්වන්නට උන්දල දන්නේ ඒක මේ මේ මේ කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි යුග පෙරලියක් අපි ළඟට එනකොට අවිලා තියෙන බුද්ධ ජයන්තියේ තමයි මේ ආපවතරයක් මේ සතිය ඉස්සරහට ආවේ අප්‍රමාද ඉස්සරහට ආවේ දැන් අපි ඒක දිගේ අවුරුදු 40 ගණක් ඉස්සරහට අවිලා තියෙනවා ඒ අපේ කනට ඇහුනේ අපේ ඇඟට වැදුනේ අපේ හැම විදිමින්ද ගියේ මේ මෑතකදී නමුත් 99ක් වෙන අපිත් එක්ක එකඟ වෙන්නේ නැති වෙයි බෞද්ධයි කියලා ගන්න අත්තු පවා නමුත් මම මේ මතු කරේ සර්වඥාන්සේ දේශනා කරලා ගලීකේතුව වගේ දේශනා කරලා තියෙනවා අවසාන වශයෙන් කිව්ව අප්‍රමාදය සම්පාදනය කරන්න යම් කිසි කෙනෙක් හතරවන හතර සතුටක් අනිවාර්යනවනේ ඒ කෙනාගේ පපුවේ තමයි ඒ කෙනාගේ සීලය තමයි සමාධිය තමයි ප්‍රඥාවේ තමයි සාසනය පවතින. ඉතින් අපිට තියෙන මහ විශාල යුග මෙහෙවරක්. ඒක සඳහා අපි ආරණ්‍යගත වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, ඉෂ බාණ්ඩ ඕනේ, සුතුරිතික හරිය අඳින්න ඕනේ කියලා අපි මේක නොකරන පැත්ත කරන්න පටන් අරගත්තොත්, නොකරන වෙදකමක් කරගන්න පටන් අරගත්තොත් අපි සත්‍ය බල වගේ කීමකටපත් වෙනවා. අපි නිමි પરම්පරාවකට ඡන්දය දුන්නා වෙනවා. කරා පැමිණිච්ච මේ වටිනා ශාසනය අපි කරහැරියා වෙනවා. ඒතකොට මේ අසරණ පොඩි දරුවෝ අසරණයි අනාථයි විනාශයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර කාලයක් යට වෙලා තිබිච්ච මේ ශාසනය අපි ඉපදුනේ පින්වත්නි මතක තියාගන්න පස්මා බැලුම් බලලා මේ ශාසනය කොට ගන්නමයි වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා වෙන්නේ අපිට මේ ආකන ජීවනාශේ අංග පුලාවක් සහිතව හරි ගියේ. ඒක නිසා වෙන්නේ අපි යමක් කර්මාන්තයක් කරලා අපිටත් පදට යමක් හම්බ කරගෙන තව කාට හරි දීගෙන මේ වැඩ කරන්න පුළුවන් උනේ. ලෝකේ කියන්නේ මේ තරම්ම වංග සම්පූර්ණ තැනක් නෙවෙයි. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපිට තියෙන මේ යුග මෙහෙවර එහෙම නැත්නම් මේ කරා පැමිණිච්ච දේ උපමට්ටම් කරලා ජීවුණු කරලා අමමල් රක්තිය කුලට වැඩපු ධාතුන් වහන්සේ නමක් වගේ අපේ දෙවෙනි પરම්පරාවට දෙන්න පුළුවන් නම් අපි මං හිතනවා යුතුයකමක් ඉෂ්ට කරයි කියලා. ඉතින් අපි নানা ආකාර මේ ලෝකයා කියන මේ නිදහසට කරන කිකේ අරක නිසා බෑ මේක නිසා බෑ කියලා කිව්වොත් ප්‍රමාදින වැටුණොත් අසත්‍යමත් වුණොත් ඉස්සරහට එන ජනතාවට මේක ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි තාමත්ම තීරණාත්මක සංදිස්ථානයක මේ ලෝකේ පහළ වුණා. තීරණාත්මක විදිහට අපකරා ධර්මෙ පැමිණලා කියනවා. අපිට සිද්ධ වෙනවා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස අප්‍රමාදී වෙලා අතිමත් වෙලා ඒක පරියත්ති ආසන සාසනීය වශයෙන් උත් අප්‍රමාදී කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න. ප්‍රතිපත්තියක් වශයෙන් අංක රකින්නේ කොහොමද කියලා දැනගන්නත් ඕනේ. කොහොමද මේ අප්‍රමාදී අමෘත පදයට යොමු කරන්නේ? දරුවචනාංශේ කොහොමද ඊරැඳලා තියෙන්නේ? කොහොමද අපි අමෘත පදයට යන්නේ කියලා මේ ඕම් වගේ කීම් බාහිර ධර්ම අතරතුර අපි නිවන් දකින්නත් ඕනේ. ඒකකොට එක එක කෙනෙකුට සිද්ධ වෙනවා මේ අප්‍රමාදී කියන පදයට එනකොට සතිය කියන පදයට එනකොට තනි අලියෙක්සේ තනි කංග වේනෙක් වාගේ තනි සෙබලෙක් වාගේ මුළු සටනම Taman අතර ගන්නවා. මම අරයාගේ සහයෝගය ගන්නම් මේක එනකන් ඉන්නම් අරයා මට උදව් කරන්න මේවා කියන කිසිම කෙනෙකුට මේ බර මේ ධූරය මේ වගකීම ගන්න බෑ. ආන්නේ ලකුණ අප්‍රමාදයේ තියෙනවා. ආනේ සතිය ඒ ලකුණ සතියේ තියෙනවා. සතිය කියන එක වඩන්න අපට කිසිම දෙයක අඩුවක් හොයන්න බෑ මේ වෙලාවේ. මෙන්න මේ අහවල් දේ නැති නිසා මට සත්‍යමත් වෙන්න බෑ. මෙන්න මේ අහවල් දේ නැති නිසා මට අප්‍රමාද වෙන්න බෑ. මෙන්න මේ වස්තුව නැති නිසා බෑ. මෙන්න මේ දේ නිසා බෑ කියලා මේ සතියේ අප්‍රමාදයේ කිසිම කිසි ආකාරයක <clears throat> වඩා ගන්න බැරි ලකුණක් හොයන ගතිය තමයි තකතිරුකම කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. තමන්ගේ දැගෑ බව, වාල්කම, දාශකම ප්‍රකාශ කිරීමක් තමයි මේ සතිය අප්‍රමාදේ වඩන්න බෑ කියන කර්ම වෙන්නේ. සරුවත් දේශනාවේ දක්වන සතිය සහ ප්‍රමාදේ නෑ බෑ කියන වචන දෙකෙන්ම තොර වෙච්ච එක. සතිය වඩන කෙනා අප්‍රමාදේ වඩන කෙනා තමන්ගේ සද්ද කෝෂේ නෑ බෑ කියන දෙක අයින් කරන්නේ. කිසියම් තැනක නෑ කිව්වනම් කිසියම් තැනක බෑ කිව්වනම් සාප වෙනවා. ඒ තරමටම මේ ටිකේ දෙකක් තියෙන එක සර්වඥයන්සේ බය නැතුව කියන්නේ මේක සමාදම් වෙන්න මේක ගන්න අතට ගත්තට පස්සේ ඉස්සරහටම තමයි تعلق කරන්නේ. ඉතින් මම මේ කියන විදිහට මේ සත්‍ය සහ අප්‍රමාදී අනිවාර්යම නිවන සඳහාම ආධ්‍යාත්මය සඳහාම ආගම සඳහාම යොතු විච්ච গুপ্ত ධර්මයක් නෙවෙයි. මේ මෑත අවුරුදු 20 ඇතුළත බටහිර ලෝකයේ ඇති කරපු පරිසර දූෂණය සහ විකාර විලෝපන නිසා ඒත් අන්න සිද්ධ වෙලා තියෙනවා ඒ කරපු විලෝපන ආපස්සට ගන්න එහෙම නැත්නම් වෙච්ච වැරද්දට අච්චු ලබන්න මොකද්ද ක්‍රමය කියලා ඒත් දැන් ආගමකින් තොරව මේ අප්‍රමාදයේමයි පරිසර දූෂණයට තියෙන එකම උත්තරේ අප්‍රමාදයේමයි චිත්ත දූෂණයට තියෙන එකම උත්තරේ කියලා දැන් මොකද්ද ඔළු භාෂාවකින් කියන්න පටන් ගන්නවා. ඒක නිසා මේ කාලේ අපි වාගේ මාතලේ අලු විහාරතුමා පොත්වල ලියලා ඊට පස්සේ පුළුවන් ප්‍රමාණයකට වන්දනමාන පූජා කරන ගමන් ප්‍රතිපත්ති කරන ගමන් ප්‍රතිපත්ති කරන ගමන් මේක කොහොම හරි රැකගෙන වගේම බටහිරේ ඇති වෙලා තියෙන මේ පරිසර දූෂණ, චිත්ත දූෂණ, සාදාචාර දූෂණ තුල ඉතාම සුළු කොටසක් මේ අප්‍රමාදයේ සහ සතිය අමුතු අර්ථකථන දෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට පේලා තියෙන මේක ආධ්‍යාත්මයක් නෙවෙයි, ආගමක් නෙවෙයි, গুপ্ত දෙයක් නෙවෙයි. මෙන්න මෙතනයි අපි පටලවා ගන්න. අපි අසත්‍යමත් වුණොත් අනිවාර්යයෙන්ම මාරය කිට්ටු කරගන්නවා. අපි ප්‍රමාදයට වැටුණොත් මාර පදයට වැටෙනවා. අප්‍රමාදයට ගියොත් තාම ප්‍රමාණයි. දැන් මොනක් කරන්න පුළුවන් කියලා අමුතුම ඉස්සර අපිට විස්තර කරගන්න බැරි වචන නැත්නම් වචන වල අර්ථ අමුතු තාල වලට දැන් ඉංග්‍රීසි භාෂාවෙන් එන්න පටන් ගන්න තියෙනවා බුද්ධ ආගම. හරිම සජීවී විදියට හරිම ධෛර්යමත් කරන විදියට හරිම හැකි සංඥාව ඇති කරන විදිහට. ඒකට ධනාත්මක චින්තනය කියලා මේ ප්‍රසිද්ධ වචනයක් තියෙනවා. එන විදිහට දැන් බුද්ධ ආගම අර්ථකථනය කරනවා. අර්ථකථනය කිරීමේදී ප්‍රධානම වාංගු වෙන්නේ මේ සතිය මත තමයි. අප්‍රමාදය මත තමයි. ඒක නිසා අපි කරකිලා වට්ටක් අගලිය වගේ වට වෙලා මේ තාමත්ම දියුණු දැන් අද කාලේ ඉන්න විශේෂ විශිෂ්ට විද්‍යාඥයෙකුට කියලා කතා කරලා ගත්තොත් බිමට බස්ස ගත්තොත් එයත් කියන්නේ මේ අප්‍රමාදය. වංගාර්ථයෙන් කතා කරන අප්‍රමාදය. උදාහරණයක් මේ ඉහළටම ගිය. දැන් ඉන්නවා නම් අර රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් වෙන මාර්ගඵලලාභී කෙනෙක් ඒ කෙනත් ඔක්කොම බුද්ධ ආගමේ තියෙන කැලිකැපලිටි පිටකාටෝ කාටෝ අයින් කරලා මතු කරලා පෙන්වනම් පෙන්වන්නේ මේ අප්‍රමාදී තමයි. ඒක නිසා මේ මාතෘකාව අපි දුෂ්කරයි තමයි අපිට දන්නේ නැති වචන වලින් කියන්න වෙනවා තමයි ටික ටික ටික ටික අපට සිද්ධ වෙනවා අපේ ජීවිතේට කිට්ටු කරගන්න. මේ අප්‍රමාදයේ සහ සාතිය සමාන කරගත්තට පස්සේ දේශයක් කියනවා ඒක හඳුන්වා දීමට දන්නේ නැති කෙනෙකුට අබෞද්ධයෙකුට හෝ අහලා නැති කෙනෙකුට සම්බන්ධ කරන්න කියනවා. ඒ සතිය චෛතසිකයක් ඉති පහළ වෙන චෛතසික අපේ අටුවාචාරින් වහන්සලා නැත්නම් අපි ධර්ම කාර්යෝ අනන්ත දෙකට කඩලා තියෙන එකක් තමයි සතිය කියන්නේ. ඒ සති චෛතසිකයේ ලක්ෂණ රදපච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් ඒක අනිකුත් චෛතසිකයන් වෙන්කොට හඳුනා ගැනීම සතිය ඉස්මතු කරන්න පුළුවන් එක පැත්තකින් බලන්න. අනිත් එක තමයි අප්‍රමාදය ජීවන ප්‍රතිපදාවක් වශයෙන් සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියවන සමාජ ධර්මයක් විදිහට කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන්. මේ සතිය පිළිබඳව බටහිර මිනිස්සෙක් මිනිස්සෙක් කියන එක වැරදි. බටහිර භික්ෂුන් වහන්සේ නමක් කියලා මම නැවත ඒක ප්‍රතිසංස්කරණය කරනවා. බටහිර භික්ෂුන් වහන්සේ නමක් විදිහට අපේ මානවර ගාන්ධ ප්‍රකාශන මණ්ඩලය ඇති කරපු මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ අමතර ක්‍රමයකට පොඩි දරුවෙකුට පවා තේරෙන්න සතිය ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ ඒ පොතට ලියලා තියෙන Power of Mindfulness කියලා සිහියේ බලමයි මේ නැත්නම් සතිමත් භවයේ බලය කියලා දෙපාරක් එකම දැන්න පරිවර්තනය වෙලා කියනවා. සිංහල පරිවර්තනයේ බොහොම හොඳයි. ඉංග්‍රීසි පොත අන්නේකදී ඒ ස්වාමීන් වහන්සේ power of mindfulness කියන සතිමත් භවයේ බලය නැත්නම් සතියේ බලමයි මේ කියන අර්ථය දෙන පාඩේකින් තමයි මේ පාඩයක් තමයි පොත නම කියලා කියන උන්වහන්සේ අහනවා ඇත්ත වශයෙන්ම මේ විදිහට බලයටපත් වෙන්න පුළුවන් නයිසර්ගික ශක්තියක් සතියට තියෙනවද කියලා තමයි පොත පටන් ගන්නේ. ඔය කියන විදිහේ බලයක් සතියේ තියෙනවද? එහෙම අහන්න ඒක මොකද ඕනම බෞද්ධයෙන් යහුවනම් බුද්ධ ආගම නැගිටවන්න තමන් මොකද කරන්නේ කියලා ඒත් සද්ධාහ ගැන කතා කරයි. වීර්ය ගැන කතා කරයි, සමාධිය ගැන කතා කරයි, ප්‍රඥාව ගැන කතා කරයි. කටෙන් කවදාකවත් සතිය කියන වචනේ ඇහෙන්න හම්බෙන්නේ ඒ නිසා බෞද්ධයා විසින්ම ප්‍රතිපත්තියේදී සතිය මරලා පණ ඇරලා විෂ බසලා තියෙනවා. විෂ බසලා නෙවෙයි පණ නැති කරලා තේසාංශ මත කරන ඇත්තට මේම සතියට එහෙම බලයක් තියනවාද කියලා. ඒකල කියන බැලුව බැලමට නම් පේන්නේ නැහැ. කිසිම බෞද්ධකෙන් අහුවට පටේර නැත්නම් ආශා කරේ කවදාකවත් බුද්ධ ආගමේ වටිනමදී වැදගත්මදී යමක් වෙනසක් ඇති කරන දේ හැබෑ වෙනසක් ඇති කරන දේ සත්‍ය බව ඒක මතු කරලා දෙන්න අමාරුයි. ඒ නිසා බොහෝ දෙනා තමන්ගේ ජීවිතය දියුණු පවණු කරගන්න සද්ධාව පිටිපස්සේ යනවා. අපි වීර්ය පිටිපස්සේ සමාධිය පිටිපස්සේ ප්‍රඥා පිටිපස්සේ යනවා. ඉතින් එවැනි පරිසරයක් අපිට දීයේ සාර්ථකයක් වශයෙන් තියෙනවා. ඉතින් ඒක අපි වැඩක් කරන්න ඇහුවොත් එහෙම සාර්ථක කරගන්න අපි කියන්නේ සද්ධාවෙන් මේක කරනවා නම් හරියනවා. අප්‍රත්‍යත වීර්යයෙන් කෙරුවොත් මේක හරියනවා. දුවර සමාධිය යොදලා කෙරුවොත් හරියනවා. ප්‍රඥාව තිබුණොත් හරියනවා කියලා අපි දරුවන්ට අපි උගන්වනවා. අපේ ශේවකයන්ට පණිවිඩ කාර්යයන්ට අපි එහෙම කියනවා. කතාකත් කියනවා මගේ කනට නම් ඇහිලා නැහැ. මේ වැඩේ නිවැරදි කරන්න පුළුවන් ආතික කරලා කරන්න පුළුවන් වැටුණත් නැගිටලා කරන්න පුළුවන් එකම චෛසිකේ සතියයි කියලා කියවෙන්නේ. ඉතින් ඒ සංස්කෘතින ඇයි එහෙම ඇයි එහෙම මේ මිනිස්සු බුද්ධ학මේ මේ ශ්‍රද්ධාව උපනංගල පෙන්නන්නේ. ඇයි වීර්ය උපනංගල පෙන්නන්නේ. ඇයි සමාධිය උපනංගල පෙන්නන්නේ. ඇයි ප්‍රඥා උපනංගල පෙන්නන්නේ මොකද? ශ්‍රද්ධා වීර්ය සමාධි ප්‍රඥා කියන චෛසික ධර්ම ඒ ගුණ අපිට වහා ප්‍රතිඵල ගෙනත් දීමේ හොඳ හපංකම් දක්වනවා. කවදාකවත් මේ හපංකම ඊගාදරේ හරි අයිද වැරදිද කියන්නම් කව සතිය මේ සද්ධා වීර්ය සමාධි ප්‍රඥා සාධික වෙන්නේ. ලොකු මැජික් පෙන්වන්න පුළුවන් චෛසික ටිකක් තමයි සද්ධාවයි වීර්යයි සමාධිය ප්‍රඥාවයි මේ පංචේන්ද්‍රිය ධර්ම ගත්තාම. නමුත් තුන්වාසිකන සතිය කියනවා විශාල ගුණයක්. අර වගේ අන්ධහැර පෑමක් සතියේ නෑගේ ගුණේ බබලන්නේ ඇතුළට පටන් ගත්තොත් දෙවෙනි සැරේ හරියන බවක් නම් 100 200ක් විශ්වාසයි. කවදාකවත් පාවා දෙන්නේ නැහැ. නිසා අද තියෙන ලෝකේ අන්ධහැර ලෝකයක්. වෙළඳ ප්‍රචාර ලෝකයක්. මවාපාන ලෝකයක්. මවාපාන ලෝකේ ශ්‍රද්ධාව සමාන වීර්ය සමාධි ප්‍රඥා ලෝකුවට විකිනෙනවා. සතිය කවදාකවත් අන්ධහැර පාන්න යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. හැබැයි ගත්තොත් සතිය යම් කිසි කෙනෙක්ගේ හිතක යම් කිසි කෙනෙක්ගේ ජීවන රටාවේ මූලාසනය ගත්තොත් කවදාකවත් ඒ මිනිස්සු ආසනෙන් බහින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා ආදී චෛසිකයන් සහිත 52ක් කියලා කියන්නකො 52 සමිතියක් තියෙනවා. මේ සමිතිය දැන් සභාපති තෝරන්නයි හදාන්නේ. සද්ධාව පැනලා දෙනවා. මම තමයි වැඩකාරයා මම තමයි සභාපති වෙන්න ඕන කියලා යාම යෝජනා කරනවා. ඉතින් අනික් කටේ බලනකොට ඇත්ත තමයි සත්‍යයෙන් අද ලෝකේ මැජික් වෙන්නේ. ඉතින් ඒක ඔබදෙනෙක් කියන ඕ නායකත්වයේ සමග සත්‍යාව තමයි කියන්නේ. වීරවන්තයා කියලා කියනවා මම අප්‍රතිහත වීරෙන් වැඩ කරොත් මම තමයි මේ සමිතිය මෙහෙවන්න දක්ෂයා මටයි සභාපතිකම ඉන්න ඕනේ කියලා. ඒකටත් ඉතින් ඔක්කොමලා හිතනවා ඇත්ත තමයි ඉතින් වීරයෝ තමයි ලෝකේ ජය අරන් තියෙන්නේ. සමාජයේ ඉඳගෙන කියනවා කොච්චර කෙරුවක්වත් දේවල් එකලස් වුණාට පස්සේ ඒ එකලසේ සමතයේ තමයි සක්මණේ තියෙන්නේ මේ පිළිස සමතයටපත් කරනකොට මට විතරයි. ඒ නිසා මමයි සභාපති වෙන්න ඕන කියලා සමතේ ඇවිල්ලා අඟ උසනවා. ප්‍රඥාව වැටකටලා කියන ඔක්කොම නඩකරන්නේ මේ මම නැති හින්දා මම තමයි ප්‍රඥා. මටයි දෙන්න ඕන කියලා ඒගොල්ලෝ එයා ඉස්සර වෙන්න යනවා. මෙවැනි එක එකන අඟ උස්සන හදන වෙලාවේ අඳුර පාන්න හදන වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ කියන මම බොහොම කවකාවකේ කරනවා ඒ වචනෙට සතිය කවදාකවත් පැනලා ඇති පස්සෙන් පස්සට යනවා. මේ තරම්ම නායකත්වයට දඟලන පෙරේත ලෝකෙක ඕනෙත් නෑ මට කියලා. කවදාකවත් ඉස්සරහට එන්නේ. ඒ නිසා වෙන්නේ නැති බුද්ධාගම පොත්පත්වල සත්‍ය ගැන සඳහන් නැති. අපිත් මේක වෙළඳ ව්‍යාපාරයක් කරගන්න හැදුවොත් සතියට කරක්. නමුත් උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කිව්වොත් තමුන්නාශ තමයි මේක දිගට පවත්වන්න පුළුවන් එකම කෙනා මොකද කියන්නේ මේක අරගෙන මේ එක එක එක එක අංග උස්සන් හදනවා තමන් ගත්තොත් මොකද කියන්නේ සත්‍ය කියනවා අනේ නෑ මට ඕනේ නෑ. ඔය කරගන්න පුළුවන් කටයුතු කරගන්න දෙන්නේ කියලා. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සතියට හේතු ගන්නන්න මේගොල්ලෝ කෑ ගැහුවට වැඩ පෙන්වුවාට දිගට කරගෙන යෑමේ ශක්තියක් නැහැ. වැඩ කරන්න පුළුවන් දිගට ගෙන යන්න පුළුවන් එකම කෙනා ඔබතුමා. ඒ නිසා මේ අනුකම්පා කරන්න කියලා බැරි වෙලා හරි <clears throat> සභාපති පුතුට නැග්ගුවොත් ඒ සංසේ සාති කරන කවදාතුන්ද බහින්නේ නැහැ. එනිසා මේ පොඩි දරුවෙකුට අපි උගන්වලා දුන්නොත් සතිය වටිනාක මේ මුළු ජීවිතේම ආයක අයින් කරන්න බෑ කාටවත්. ප්‍රශ්න තියෙන්නේ කොහොමද අඳුරලා දෙන්නේ කියන්නේ. මොකද අපේ විවහාරේ නැතිකම නිසා ඉතින් අපිට ලොකු පටබලල් යෑමක් සිද්ධ වෙනවා, කරන්න සිද්ධ වෙනවා. මේ සේර මේ ජීවිතය හදලා බැලුවොත් අපේ පිටුපස්සේ අපේ යම් යාදෙන සාර්ථකත්වයක් ඇවිල්ලා තියෙන කැවිලා තියෙන ඇත්ත වශයෙන්ම සතියෙන් නමුත් සද්ධාව වීර්ය සමාධි ප්‍රඥා වගේ දේවල් දැහැගෙන තියෙනවා ඒකේ නම්බුව. සතිය දීලා නිකන් ඉඳලා. දුරට කල්පනා කරලා බලුවොත් අපි දැන හෝ නොදැන එළඹ සිටි සියෙන් කරපු වැඩ තමයි හරි කියලා තියෙන්නේ. නමුත් එළඹ සිටි සියට නෙමෙයි උතුණ බලන් ගන්න අපි සද්ධාවට උතුණ බලන් ගන්නවා. වීර්යයට උතුණ බලන් ගන්නවා. ඒ නිසා සතිය කවදාකවත් ඉඳලා දෙන්නේ ඒකල ඒ රචනය තව ටිකක් විස්තර කියලා උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙවැනි බලවත් පින්මහිමයක් සහිත සතිය මුළු ගැන්වෙන ප්‍රමාණයක් ඇති සතිය ඉස්සර කරලා සභාවති පුතුවට නම් ගන්න පුළුවන් එකම එක කෙනා සර්වචන්නාංශේ විතරයි. උන්වහන්සේට විතරයි මේ කියන්නේ සාහිත්‍යයක එක තියෙන වටිනාකම තියෙන්නේ. අනික කවුරු මොන જાතියෙන් කිව්වක්වත් සර්වචන්නාංශයට වැටෙන්නේ. ඒ නිසායි සංසාරය අපි මෙතෙක් කල් බරාදින හරක් වගේ. බත් බැලිරු වගේ. දවසකම් කෙරුවේ කාමරාජිනීට. යම් දවසක සතිය ඉස්සරහින් තිබ්බට පස්සේ අපිට තේරෙනවා අපි කාටද පහඳින්නේ. එහෙම නැත්නම් අපි කාගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ කියලා. ඒක දැක ගන්නකොට සද්ධාව කැමති නැහැ. ඒක දැක ගන්නකොට වීරිය කැමති නැහැ. සතා සමාධිය කැමති නැහැ. ප්‍රඥා කරනම සතිය හරියට මතකලා දෙනවා ඔබ මේ යන්නේ කොහෙද කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ කාටද කඹරන්නේ කියලා. ඒක දැක ගන්නකොට සද්ද ආත්ම සාමේ අනුකම්පාවක් ඇති වෙනවා. මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ කියලා. ඒ නිසා බොහෝ දෙනෙක් සතිය මත වෙනකොට පස්ස ගන්නවා. ඒගොල්ලන් හිතනවා තමන්ගේ ආත්ම නිෂේධනයක් වෙනවා කියලා. ආත්මය පිළිබඳව පශ්චාත්තාවයක් වෙනවා කියලා. තමා මේ හුලම් බහින්න වගේ ගතියක් එනවා. අන්න ඒ නිසයි කියන්නේ සතිය පිළිටවන්න පුළුවන් තරම් ඒ වගේ පිරිසක් කට්ටියක් එකතු වෙලා මේක හැටි එහෙම තමයි ඇත්ත දකින්නකොට ඒක තිත්ත අමිහිරි ඒ කියන තරම් දෙපයින් ශබ්ද මේ ප්‍රතිපල නැහැ නමුත් ටික ටික ටික ටික මේක ගැම්මල්ලාගෙන යනකොට තේරෙන පටන් ගන්නවා ලෝකේ කොච්චර විසම වුණත් සතිමත් පුද්ගලයාට සමහිත පවත්වා ගන්න පුළුවන් ලෝකේ කොච්චර අපි අන්තියට ඇද්දත් සතිමත් පුද්ගලට උපේක්ෂාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද ලෝකයේ තියෙන මේ සදාචාරාත්මක පිළිහිම, එහෙම නැත්නම් මේ පරිසර දූෂණ, නැත්නම් චිත්ත දූෂණ, එහෙම නැත්නම් මේ එක එකනාගේ න්‍යාය පත්‍ර කවදාකවත් සතියට බාධා කවදාකවත් අප්‍රමාදයට බාධා නේක පෙන්නනවා සංවේගය දනවනවා සංසාරේ. කවුරු කරන දෙයක් නෙමෙයි. මේක තමයි දුක කියන්නේ. ඒ දුක තිබුණා කියලා මේ සතිය අවලංගු වෙන්නේ නැහැ, විසු කරන්න වෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා ඒකේ තියෙන යථාර්ථය දකින්න ඒකත් එක්ක අපි සම්බන්ධ වෙනකොට Taman ඒකට මුහුණ දෙන හැටි ඒකට එළඹ සිටිලා කටයුතු කරන ප්‍රතික්‍රියා නොකර ඒක දිහා බලන්න අමෝතු දෘෂ්ටි කෝණයක් ඇති කරලා දෙනවා නමුත් ඒක ඇතිකරනද අපිට මේ වගේ පැත්තකට වෙලා පරියන්ක භාවනා කරන්න වෙනවා සම සක්මන් භාවනා කරන්න වෙනවා ඉදිනදා ජීවිතේ නැවතිල්ලේ වැඩ කරලා නිශ්ශබ්දව වැඩ කරලා සතිමත් වෙලා ටික ටික ටික ටික සතිය පිටවන්න පටන් ගන්නවා. මෙන්න මේ ආරම්භක සතිය ඇති කරන සතිය පුදුම වේදනාකාරයි. පුදුම තමයි. ඒසා කිසිම යෝගාවචරයක ආධුනිකයේ තමන්ගේ මේ ඇති කරගෙන යන ඇති වෙන සතිය ගැන සතුටේ නෙවෙයි ගත කරන්නේ. එයත් අඬන බොහෝම ඉක්මනට මේ කියන්නේ නමුත් පොදු න්‍යාය ධර්මයක් තමයි මේ සතිය මුල් බහිනකොට ඉතාමත්ම හිමීට ඉතාමත්ම වේදනාකාරීව තමයි සිද්ධ වෙන්නේ. මේ වේදනාව හේතුව මොකද? අපි ගඟ දිගේ ඉහළට පින නිසා. අපේ රුචි අරුචිකම් වලට හරස් වෙන නිසා. අපේ පෞරුෂත්වයට සක්කාය දිට්ඨියට හරස් කැපෙන නිසා මේක සිද්ධ වෙනකොට අපිට දැනෙන්නේ වරදිනවා. එතකොට අර පිරිසක් එක්ක යනවා නම් අනිත් කෙනාට මේක පෙන්නලා දෙන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රත්වය තියෙනවා නම් සද්ධර්මයේ ඇසෙනවා නම් හොඳට තේරෙනවා. මේ දේශයටත් පහසුවටත් ඔය සද්ධාහදී ධර්ම ඉදිරිපත් කරන ගියාට ඒවා අපි ඒවා කියන වග වෙන්නේ නැහැ. සතිය ඉදිරිපත් කරන ගියොත් තාමත් හැමිටේක ජලයේ ගත්තට ගැම්ම ගත්තට අද ඒක හෙටට හෙටේ කාණිත් ආයනකොට මට මේ මුල් කාලේ මේ ඕස්ට්‍රේලියානු ස්වාමීන් වහන්සේ කිව්වේ මේක උඹට මේ ජීවිතයේ ස්ථිරසාර කරගන්න බැරුණත් මම එකක් විශ්වාස කරන්න කිව්වා ඔබ යම් 105ක් සතිය වැටුණා මේ ජීවිතයේ 100ට අනිවාර්යයෙන්ම ලබන ජීවිතේ ඔබට කැටේ පිටින්ම හම්බ වෙනවා. ඔබට තියෙන 6 ඉඳලා පටන් ගන්න වෙනවා. ශ්‍රද්ධාව ලබන ජීවිතේ ඇයිද නැද්ද කියන්න බෑ. වීර්ය ලබන ජීවිතේ ඇයිද නැද්ද කියන්න බෑ. සමාධි ප්‍රශ්නය යන්නම සතියක් වැඩුවා නම් ඔබට බ්‍රේන් ඔපරේෂන් එකක් කරා ඕකනම් ඉතුරු වෙනවා. මැරිලා ඊගාව ආත්මෙට ගියත් මේකත් ගන්න ඉතුරු වෙනවා. ඒ නිසා මේකේ ආපහු යනවා. සත්‍ය කියන්නේ ඒ වගේ කස කැවිගෙන කස කැවිගෙන ඉන්න නිසා කැම්ම ගන්න ඉතාමත් හිමීට. නිසා මේක ගැන කියන්න ගියාම හැම කෙනෙකුටම සිද්ධ වෙනවා මුල ඉඳලාම ඉවසීමේ යුක්තව අද්ධහදී අනිකුත් ධර්ම ප්‍රයෝජනේ වශයෙන් සලකලා කරන හැම කටයුතුම සත්‍ය ඉස්සර කරගෙන කරනවනම් ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරන්නේ කොහොමද? ඉදවික්ක වේ වික්කෝ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා පරිමුඛං සතින් උපට්ඨපිට්වා මහනි මේ ශාසනයේ භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ වේවා රුක්ෂ මූලයකට ගියේ ගහකට ගියා හෝ වේවා යම් ශුන්‍යාගාරට එකතුණු හෝ වේවා නිශීදති පල්ලංකං හිඳගනි පළක බැද උජුං කායං තමයි උඩුකය ශ්වසන පද්ධතිය අදකුද කරන්නේ නැතුව ඍජුකය තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපිට්වා සතියේ පෙරමුණේ තබාගෙන එතන සද්ධාව කියන්නේ නැහැ වීර්ය කතා කරන්නේ නැහැ සමාධි කතා කරන්නේ නැහැ ප්‍රඥා කතා කරන්නේ ඉතින් සති පරිමුඛං සතින් උපට්ඨපිට්වා කියනකොට ඒකට අර්ථකථන දෙන්න සමහර කෙනෝ උපරිමුඛං මේ නහය ඉස්සරහා සතිය තියෙන එකයි මේ කතා කරන්නේ නැත්තම් තොල උඩ සතිය පිහිටවන එකයි කියන්නේ නිසා ආනාපානයටම හේතු කරා මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. පරිමුඛ කියලා කියන්නේ පෙරමුණේ තබනවා කියනකොට අනෙකුත් චෛතසිකයන් අතර සති පෙරමුණේ තබනවා කියන අර්ථය බොහොම ප්‍රඥා ගෝචරයි කියලා මට හිතෙනවා. සති ඉස්සරහින් තියනවා කියලා කියන්නේ නාය ඉස්සරහ තියනවා කියන එක භෞතික වශයෙන් කය ඉස්සරහ කියන එක නෙවෙයි. අපි යනකොට එනකොට කනකොට බොනකොට අතීපයේ වැඩක් කරනකොට ඒ ඒ හැපෙන හැපෙන තන සතිය පිටනකොට සතියම ජීවන දර්ශනය කරගන්න. සතියම රකිය යුක්ත කරගෙන ඉදිරිපත් කරගන්නවා නම් ආනාපානෙ සක්මන් කරනකොටත් කරන්න. එදින්දා වැඩ කරනකොටත් කරන්න පුළුවන් ආදි වශයෙන් සතිය කඩන්න බැරි තැනක් නැහැ කියන විශ්වාසය ඇති කරන්න පුළුවන්. ආනාපාන සතිය කියනකොට නම් අපි අත්ත වශයෙන්ම කියනවා පරිමුඛයේ කියලා කියන්නේ අත දෙකකින් සතිය චෛතසිකයක් වශයෙන් ඉදිරිපත් කරගන්නවා නහය ඉස්සර තියාගන්නවා අෂ්පනා පිට අන්දජෝ වෙරිනෝස් කියලා ගන්න පුළුවන් නමුත් පිම්බිම ඇකිලි භාවනා කරනකොට සක්මන් කරනකොට අපි සතියමයි ඉස්සරහින් තියාගන්න අනිත් චෛතසික ඒ අනුව ගමන් කරනවා ආන්නේ විදිහට වඩන සතියේදී සීලය සමාධිය ප්‍රඥා වශයෙන් ජීවිතයේ අපේ කරන මේ විවිධ ශික්ෂාවන් වලදී සතිය මට්ටම් තුනකින් ක්‍රියාත්මක වෙනවා. මෙහෙම කියන්න පුළුවන් එක. අපි අම්මා ආකාරයක සීල ශික්ෂාවක් සඳහා සතිමත් සදාචාරාත්මක වගකීමේ යුක්තව ඉන්දිය සංවරයක් අතගෙන කටයුතු කරොත් සීල ශික්ෂාව හා සමාන අපි රකින්න අපි ආයෝජනය කරන අපි කැප කරන සීල ශික්ෂා හා සමාන ධර්ම රැකවක අපට ලැබෙනවා. සර්වතන්සි සාතික වෙනවා බය කියන දේ අපේ ජීවිතේ නැති වෙනවා. හතරාකාර බයකින් විදිලා ජීවත් වෙන අපි මරණ බය ප්‍රදාන කරගෙන සීලවන්තයා මරණය දක්වාම ඕනක් බය නැති වෙන්න පටන් ගන්නවා. සමාධි ශික්ෂාව ඉදිරිපත් කරෝ සීල ශික්ෂාවක පිළිපද සමාධි ශික්ෂාව සමාධි විෂය අප්‍රමාදීව සමාධි විෂය සත්‍යමත් වෙලා ගත කරුවොත් නීවර ධර්ම ටික යටපත් කරලා නිත්‍ය ධර්ම සුඛ වේරණේ කියලා කියන්නේ සුඛෝපභෝගී මොනම දෙයක් අත්තු රූප ධාත ගන්ධ රස මොකුත් නැතුව ඇහැ කන දිව නාසය මොකක්වත් නැති උනත් ඉඳගෙන ඉන්න ආසනයේදීම නිරාමිෂ සුඛයක් ලබලා ධ්‍යාන ආදී සපවලට යන්න පුළුවන්. ධිට්ඨ සම්පසුඛ මේ ජීවිතයේදීම සුඛ ලබන්න පුළුවන්. නිරාමිෂ සුඛ ලබන්න පුළුවන්. මේ කවදාකවත් හොඳට මතක තියාගන්න ඕනේ සීල ශික්ෂාවෙන් සමාජ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නැත්නම් සීලය පිළිබඳ අප්‍රමාදී වෙන කෙනාට සමාධි අප්‍රමා සමාධිය ලැබෙන වාසි ලැබෙන්නේ. නිසා සීලයට එකට එක හිටින්නේ සීල රැක්කොත් බය නැති වෙනවා. සමාධිමත් වුණොත් අප්‍රමාදීව මේ ජීවිතයේම දුකිත උපාසකම ලැබෙනවා, ඊගාමිසසක ලැබෙනවා. ප්‍රඥා ශික්ෂා වැඩුවොත් ඇත්ත ඇති හැටි දකින්න. ඔකොච්චර සමාධිය තුනක් ඇත්ත ඇති හැටි දකින්නේ නෑ නෑ නෑමයි. එක එක ශික්ෂාවට එක එක ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේ තුනේදී අප්‍රමාද වට්ටම් තුනක් තියෙනවා. මේ එකින් එකට එකින් එකට ඉහළට යන්න යන්න යන්න ජීවිතේ ගැටුම් අඩු විවේක මැද භාවතකට වැටෙන්න පටන් ගන්නවා. ඒවා පිළිවෙලට කොට ගහලා තියෙනවා. නමුත් මේ තුන සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා ආධ්‍යාත්මික ජීවිතයේ බය නැති බව, අබය, ඒ වගේම වරින් වර ඒ ධ්‍යාන සුඛ ආදී සමාධි සුඛ අවසානයේ ඇත්තට දැකීම පිළිවෙලට වෙහිදේ. ආධ්‍යාත්මික වඩාන යන එක නම් වරින් වර වරින් වර දකින්න. ඉතින් සර්වඥසර මූල ධර්මයක් වශයෙන් 1 2 3 වශයෙන් පෙන්ලා තිබුණාට අප්‍රමාදයේ වඩාන යනකොට අපි විවිධ පැතිවලින් විවිධ රස දකින්න. ඉතින් අද දවසේ දේශනා නිම කරන්න කලින් මම කැමති මතක් කරන්න කොහොමද මේ සතිය ගන්නති කියනකොට ප්‍රායෝගිකව හඳුලා දෙන්නේ. අර පත්‍රිකාවේදී උත්සාහ කරා මතක් කරලා දෙන්න යම් වැඩක් කරනකොට මම දැන් මෙතන නම් අන්න ඒක සතිය පිළිබඳ පළවෙනිම අර්ථකථන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. යනකොට යන බව දාන්න. කනකොට කන බව දන්නවනම් භාවනා පරියන්කට ගිහිල්ලා මම දැන් වාඩි වෙලා ඉන්නවා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න කියලා ගන්නවා ඒක සතිය. ඉතින් කායින් හරි ඇහුවොත් මෙතන ඉන්නේ කාට හරි තියෙන දුෂ්කරතාවයක් නොහැකියාවක් අභෞවිය භාවයක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙන්නේ නැති කාටවත් අත උසලා කියන්න බෑ වෙනිසනට හැමදාම එනවා බස් එකක සෙනඟ ඒගොල්ලෝ දාන දෙන්න මේ දාන දෙලි ඉවරලා සමාජලාට 10 කුටියටත් එනවා ඒ 12 ඉඳලා එකම ආරණ කයින් කාටත් ඉන්න පුළුවන් ඒක ඇවිල්ලා වාඩි වෙනවා හරිතයි මම අහනවා මොකද ආවේ කියලා ස්වාමීන් වහන්සේගේ මට පදයක් අහගෙන යනවා. ඉතින් මම කියන්නේ බණ ඇහුවනේ නේ. සාහිත්‍ය 11ක බණ කිව්වන උදාහට ආය මොකද? නෑ නිකන් ඔය කුටි බලන් ආව. ආයෙනම් බල්ලා යන්නේ කියනවා. නෑ නෑ ස්වාමීන් වහන්සේගේ බණ ටික අහන්න ආවා. ඉතින් කොහොම හරි කරපොල කරපොල කරපොල ඔය සීල් දාණයට වැඩිය සීලිය හොඳයි, සීලියට වැඩිය භාවනාව හොඳයි කියලා නිකන් නලවනවා වාගේ කොහොම හරි කළ භාවනාව කරන්න ගියාම බෑනේ ස්වාමීන් වහන්සේ අපිට වෙලා නැහැ මේ දරුවෝ ඉස්කෝලේ යනවනේ අරකයි මේකයි තින් নানা ප්‍රකාර විදියට අර දානෙට සාදු කියන්නේ අර කොට භාවනා කරන්න බෑ කියලා ඊට 99ක්ම සාක්ෂි දෙනවා. ඉතින් මම හුඟක් කරන්නේ පොඩි ධර්මයෙන් අහන ඕගොල්ලෝ තහම් පාසල් යන දුරෝ. තහම් පාසලේ භාවනා කරනකොට මොකද්ද බලන්න මම මයිට් වාරනවා. මොකද්ද වාරන්නේ මයිට් කියන්නේ මම ඉතින් සත්‍ය සූපත් එක්කගෙන පොඩි ධර්මයක් කතා කරනකොට තේරෙනවා. අම්මලට දාත්‍රාට බැරි වුණාට පොඩිසරුවේ යම රජුගේ ඉදිරියට ගියත් කතා කරන්න දෙයක් නැහැ. කොහොම කියනකොට ඔන්න කවුරුහරි පාසකම්ම කෙනෙක් හරි භාගට ආයතනවත් කියලා මම ශාන්ත එහෙමනම් අපිත් භාවනා කරනවා අපිත් පොය දවස් සිල්ලර ගන්න භාවනා කරමු. මොකද්ද කරන භාවනාව? අපි මෛත්‍රී වර්ණ බුද්ධාංශන ආනාපාන සතිය වර්ණ. ඉතින් මම ඔක කියනකන් ඉඳලා කොහොම හරි ආනාපාන කියවිච්ච ගමන් ඔතෙන් කොක ගන්නවා. එතන ආනාපාන සතිය කියන්නේ මොකක්ද? ආනපනසති වඩන්නේ කොහොමද? දන්නේ සම්පිය මිනිසෙක් ආව කොහොමද කියලා දෙන්නේ. ඉතින් කාටවත් ඒක බෑ. ඉතින් මම ඒකට අහන කවුරු හරි මෙතන ඉන්නවද ආනාපානේ කරන්නේ නැති කෙනෙක් කියලා. වරගානක් අත උස. ආනපන ගැන හුස්ම ගන්න නැහැ කියලා. ලද්දාකටම හුස්ම ගන්නවනේ ඔකට කවුරු කියලා දෙන්න දෙයක් නැහැ. ආනාපානේ නොකරන කෙනෙක් සතෙකුත් නැහැ. වතුරේ ඉන්න මාළුවත් හුස්ම ගන්නවා. ඒක කිවරද තමයි කට්ටියට සීයේ ඉන්නේ. එනේ මේ ස්වාමීන් වහන්සේ අනේ හුස්ම ගන්නවා කියලා හුස්ම නම් ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒකට ආනාපානයේ සතිය පිහිටවල පස්සේ ඒකට ආනාපාන සතිය කියන සතිය කියන්නේ මොකක්ද? සිහිය. ආ සිහිය කියන්නේ නැතුව සතිය කියන්නේ මොකක්ද? සිහිය කියන වචනේ තහනම් වචනයක් නම් සතිය විශ්ව කරන්නේ කොහොමද? හරි අමාරු තැනකටපත් වෙනවා. ඕනම කෙනෙක් අමාරු දානවා. කොහොමද සතිය කියන එක වටනවා. ඉතින් සමාවේ වාදයට නගලා ගන්නවා අවසර ගන්න ඕන නිසා. ඉතින් බය ආරවල ගිහුවට පස්සේ කියනවා මම ස්වාමීන් වහන්සේ මේ ආනාපාන කරනවා මම නාසිකාග්‍රේ හිත පිළිගන ඕස්ම ගන්නවා පිට කරනවා ආදි වශයෙන් ඉතින් සමහර විටක ඒ මුකල්කම තියෙනවනම් උත්තර දෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අල්ලගත්තට පස්සේ මට හරි ලේසි අනික් කටියට ඒගොල්ලන්ගේ වචන වලින් මේක තේරෙනවා. ඉතින් මම අහන්නේ මේ විදියට ආනාපාන සතිය නම් වූ සතිය පිහිටුවමින් භාවනා කරනකොට හුස්ම ගන්න හැටි සතිය පිහිටුවන් නැතුව හුස්ම ගන්න හැටි වෙනසක් තියෙනවා මම මේ පිටුනක් මේ ප්‍රශ්න අහනවා භාවනාවක් වශයෙන් ආනාපාන සතිය වඩනකොට හුස්ම ගන්න එකයි අපි සතිය අහන්න ඉස්සර සතිය දැනගන්න ඉස්සර නිකන් හුස්ම ගන්න වෙලාවක් නැත්නම් ඉදින්දා ජීවිතේ සතිමත් වෙන්න උනත් සතිමත් නොවි හුස්ම ගන්න වෙලාවක් තියෙනවා අන්න ඒකේ මේකේ වෙනසක් තියෙනවා. ආ ගාදයකට වැටෙන්නේ අපි. හොයාගන්න බෑ. ඉතින් නම් මොකටද භාවනා කරන්නේ? සතිය භාවනා කරත් එකයි, හුස්ම ගන්නත් එකයි, සතිය නැතුව හුස්ම ගන්නත් එකයි න ะ වෙනසක් නැහැ. මේ බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ අවසන් වලට මේක වෙනසක් තියෙනවා කියලා හිතු ගන්නටයි. අසතියෙන් යුක්ත හුස්ම ගන්නකොටයි සතියේ යුක්ත හුස්ම ගන්නකොට වෙනසක් තියෙනවා කියලා තියෙනවා කියන හැකි සංඥාව දෙන්න අපි උත්සාහ කරන්නේ. ධනාත්මකව බලනද සියලු වැඩ බහා තබලා. රූප බලන්නේ නැහැ. ශබ්ද අහන්නේ නැහැ. ගන්ධ රස ආවට දෙන්නේ නැහැ. කයි වෙහසක් මහන්සියක් දුකක් ආවට බලන්නේ නැහැ. හිතවිලි දිවට යන්නේ නැතුව හුස්මෙම ආස්වාසයේම ප්‍රස්වාසයේම හිත ධානය යනකොට එහෙම කරගන්න බැරුව අයාලේ හිත යනකොට දෙක අතර වෙනසක් තියෙනවා. තාමත් පුංචි දෙයක් මේ කතා කරන්නේ. නමුත් ලෝකෙම තියෙන තාම ගැඹුරු දීපාට වගේපත් වෙනවා. මොකද ඒ තරම් අපි මේ එල්ල වෙලා නැහැ සතිය. එහෙම නැත්නම් අපි අප්‍රමාදී එල්ල වෙලා නැහැ. ඉතින් මේක කරනකොට මොකක් ගැඹුරකට යනවා වෙන්න තියෙනවත් මට කියන්න පුළුවන්. හුස්ම ගන්න වැඩපිළිවෙල. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය ඇවිල්ලා නාසිකාග්‍රේ වදිනකොට ඒක දැනෙනවා කියනකොට උතන වැඩක පැතිකඩ මොනකට පැතිකඩ තුනක් තියෙනවා. එකක් තමයි අපේ ශරීරයේ තියෙන මේ යමක් වදිනකොට දැනෙන සංවේදී ගතිය ඒ ගතියට යමක් අයලා වදිනකොට සංවේදනය නිසා නාසිකාග්‍රයේ තියෙන මේ දැනෙන ගතියට හුස්ම පාර අයලා වදිනකොට දැන් දන්නවා මේ වතුරක් නෙවෙයි ඉන්නක් නෙවෙයි හුස්ම හුලං වදින්නේ කියලා මේ දෙක එකට ගැටෙනවා අපුඩියක් ගන්නකොට අද්දෙක් ගැටෙනවා එතකොට තමයි ඔන්නේ ඇතුල් වෙන උස්ම පිට වෙන උස්මේ හැපෙන හැටි උණුසුම් ගති කම්පන ගති චංචල ගති පුපුරු ගන්න හැටි වැටේ. එතකොට මේ ඇවිල්ලා වදින හුස්ම එක අතක්. ඒක පිළිගන්න නාස්කාග්‍රේ තියෙන සංවේදිකම අනික් අත. මේ දෙක එකට වදිනකොට එන අප්පුඩිය වගේ තමයි දැනෙන දේ. ඒක ආනාපානෙ බැලුවත්, හතිය බැලුවත්, ප්‍රමාදෙ බැලුවත් මේ පැතිකඩ තුنين කොයි එකද කොයි එකන බලන්නේ කියන එක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. නමුත් යම් කිසි කෙනෙක් ඇත්තටම මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මේ සත්‍යය වැදගත්යි අප්‍රමාදය වැදගත්යි මේක මම කොහොම හරි කොටු කරගන්න මොකද්ද උස්ම ගන්නකොට මට වදින්නේ තේරෙන්නේ කියලා බලලා කට උත්තරයක් දෙනවනම් තුමතරක් සාතික හරියට කන්නේ ගල peerෝ වගේ කියන්න පුළුවන් නිසා සමතයට දයන්නේ විපස්සනාට දයන්නේ මෙයාගේ තුල වැඩෙන්නේ සතිචෛතසිකේ සමාධිචෛතසිකේද ප්‍රඥාචෛතසිකේ කියලා කියන්න පුළුවන් මෙන්න මේ සඳහා තමයි අපි කමඨාන් සුද්ධ මේ සඳ තමයි ධර්ම සාකච්ඡා කරන්නේ. භාවනා කරලා ගුරුවරයා හම්බෙලා කියනවා මම මේ හුස්ම ගන්නකොට මට වැටහෙන්නේ මොකක්ද මේකට පොඩි ඉඟියක් එහෙම නැත්නම් මේකට මේ කියන කාරණාව ඔප්නම් ගන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පරිසම්පදා මාර්ගයේදී පෙන්නනවා. මේක තියා බලනකොට මොකද්ද බලන්න ඕනේ කියලා. උන්වහන්සේ කියනවා දිග කෙලින් අගහක් පරාවැටලා තියෙනවා. දෙන්නේ කැල්ල මේක දරට අරස්තියෙන් කුටි කරනවා. කුටි කරනට දෙන්න දෙපැත්තෙන් කීයට එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා දැන් මේක දිහා බලන්න කිව්වහම උන්වහන්සේ අපට කියන මේ කීයට එහේ මේ යන හැටි බලන්න ඒ වගේ මේ හුස්ම ගන්න දිහා බලනකොට හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒක සද්ධානව නෙවෙයි වේදනාව විඳිනව නෙවෙයි හිතවිලි දිගේ ඒකත් ආනාපානයක පැතිකඩක් මෙල්බන් ගියාට පස්සේ ඒ භාවනා කරන 100ක් සංඝ දුන්නා. මෙයාගේ තාත්තත් අන්න පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්න හැමදාම මේ අරිවර්තන චර්චා දවසට පැයක් මේ වරණ්ඩායකේ හැමදාම පැයක් භාවනා කරනවා. තරුණ යුවලයි දරුවෝ දෙන්න. ඉතින් මං කව මේ පොඩි දරුවෝ කියන භාවනා කරන හොඳයි වෙයි ඉන්න බෑ ඒක ඔසෙ මේ පොඩි දරුවෝ. ඒක කොනිදා ගන්න ඒක නල්ලිය. මේ වැඩිමාල් දරුවා පුරුදු වෙලා ඉන්නකොට විනාඩි 15ක් විතර භාවනා කරා. ඉතින් අම්මයි තාත්තයි දෙන්න එනවා මං ගියා භාවනා කරන මම ගියා තාත්තෙන් ඇහුවා මේ තාත්තට ලොකුමනාවක් තියෙන පොඩි උන්න මේක හේතු කරලා දෙන්න. තමයි පොඩි එකට කියන්න දන්නේ මොකද වෙන්නේ කියලා. ඉතින් අර අම්මා පුළුවන් තරම් පොළට ආච්චි අම්මයි සීයා දෙන්න භාවනා කරා. පොඩි එකට කියලා කියලා කියලා ඇහුවට මම එහෙම ඇහුවට කියන්නේ නැහැ. අම්මා ඒකට කළු ඔයා භාවනා කරනකොට වෙනකට වැඩි ඉන්න පුළුවන්. දැන් අම්මට තේරෙනවා මම විනාඩි 15කට ඉන්නවා කියලා පොඩි එකනා කිව්වා. මම මොනවද බලන්නේ කියලා. ඇත්තටම අම්මම කියලා හුස්ම බලන්නේ. ඇත්ත පොඩියෙක් හුස්ම වහ කොහොමද තේරෙන්නේ කියලා. මොනවද පේන්නේ කියලා. ඉතින් ආත කියන්නේ හැමදාම දාන කොයි සම්මතු කමන්නේ කමන්නේ. ඔයාද තේරි දවසක් කියන්නේ. ඊට පස්සේ ආද කතාන කරලු තාත්තා උදේ නැගිටලා ගැරේජ් එක දොරවල්ලා ජීප් එක එළියට ගන්නවා රිවර්ස් කරනවා. එළියට ගන්නවා ආයෙ රිවර්ස් කරනවා. ආයෙ එළියට ගන්නවා රිවර්ස් කරනවා වගේ තමයි මට පේන්නේ. කොච්චර මං හරිය සතුටු වුණා මේ දරුවට කර බලපෑම නිසා හෝ අම්මගේ තියෙන ගෙනියත නිසා හෝ මේ දරුවා කවදාකවත් නැගිට හුස්මේ ගිලිලා හුස්ම දිහා බලන්නේ. කියකින් කපනකොට එහාට යනවා මෙහාට. එහාට යනවා මෙහාට යනවා වගේ අර හුස්ම රැල්ල එහාට මෙහාට යන එක පේනවනම් හුස්ම එක පැතිකඩක් දැක්කම. මම මේ මතු කළ දෙන්න හදන්නේ එහෙම ඒ හුස්ම එහාට මෙහාට යනවා දැනෙන තැන ගත්තොත් ඒ නාසිකාග්‍රේද දැනෙන්නේ හුස්ම උඩතල උඩද කියලා බලනකොට හැපෙන තැනත් අර වගේම වටිනායක් පැතිකඩක්. තුන්වෙනි වශයෙන් මට කියන්න පුළුවන් ඇතුළේන හුස්මේදී දැනෙන දෙයි පිටවෙන හුස්මේ දැනෙන දෙයි අතර වෙනසක් තියෙනවා නම් ඒක තුන්වෙනි පැතිකඩ කියලා. අත් පිටිනදී අත් දකින්නදී. නිසා හුස්ම ගන්නකොට අපි බලන්න ඕනේ හුස්මේ හිත හිතියක් සද්ද නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ල නෙවෙයි හුස්ම හිටියත් මට දැන් මේ මගේ හිත යොමු වෙලා තියෙන්නේ එහෙම යන හුස්ම රැල්ල තියා. ඒ වුණාට මේ ඇවිල්ලා කිචි කැවෙන හැපෙන වදින තැන එක. එතන මේ වදින සංනිවේදනයේ වදිනකොට මට දැනෙන උණුසුම සිසිලස කම්පන ගති චංචල ගති ආදී කුම්බන හකුලන ගති වලද කියලා මෙන්න මේ තුන වෙන් කර ගන්න පුළුවන් නම් මං කියන 100 100ක් ලකුණු හම්බ වෙනවා. ආස්වා ආනාපාන සතිය පිළිබඳ අවබෝධයක් ලැබුවයි. මම කියන්නේ නිවන් දැක්කයි කියලා. මම කියන්නේ මහා ලොකු මේ එයක් හම්බුන කියලා නෝ කැලී ගල බේරුවා වගේ වෙච්ච තේ වෙච්ච තාලෙට කියන සංවේදනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අවුරුදු 4ක් විතර මම බුරුමේ හිටියා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 4ෙම කියපු බණ දිහා බලනකොට ඒ ශාන්ති මහසීසාරට පළවෙනි හොඳම ගෝලයා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කරන අපි ඒකට හුස්ම කියන හුස්ම ගන්න වැටෙන දේ ගුරුවරට කියන්න පුළුවන් නම් භාවනා 50ක් ඉවරයි. සක්මන් කරන පොළවේ අඩිය තියෙනකොට තමයි වැටෙන දේ මම මේ වමයි කියන්නේ. වම කියලා මම මෙනෙහි කරලා හෝ ඒක තියා බලන්න මට වැටෙන්නේ මේකයි කියලා කියන්න පුළුවන් නම් අපේ භාවනා 50ක් ඉවරයි. යනකොට එනකොට කනකොට බොනකොට කරනකොට අපි යමක් විඳින්මින් තමයි ස්පර්ශ කරමින් තමයි අපේ ජීවිතය අපි ගෙවම් කරන්නේ. ඊටිබඳවපත් වෙනකොට රත් වෙනවා, ආලෝකය පහළ වෙනවා, ඊටි විනාශ වෙනවා, දැවෙනවා. අනිවාර්ය අපේ ජීවිතය අවශ්‍ය ගෙවෙන්නේ මොකක් හරි දෙයක ගැටෙමින් දැනෙන. ආන්නේ දැනෙන දේ දන්නවනම් ඒකට අපි කියනවා ක්ෂණ සම්පatti කියලා වෙන්නකොටම එහි ඉතුලුවක් නෙවෙයි ඇති ඇති දකින්න. ඒකට කියනවා අප්‍රමාදේ. ඒක දකින්න පමා වුණොත් දැක්කේ නැත්තම් පමාදේ කියලා. වෙන්නවත් එක්කම ඉන්නකොටම ඒක අප්‍රමාදීව දැක ගන්න පුරුදු කළොත් අපි විසා පුරුදු කරන්නේ. ඉඳගෙන ඉන්න වෙලාවේදී හුස්ම ගන්න වෙලාවේදී සක්මන් කරන වෙලාවේදී ටිකක් හැලෙත් හරි වියනවා. ඒ දිහා වැඩ කරනකොට තල්ලන්න පටන් ගත්තොත් අපිට කියන්න පුළුවන් අපි කාලය හා සම සමව කාලය හා සමාන විදිහට යනවා කියන්නේ. මෙව බලන්නේ නැතුව අනු මං ගැන මොකද හිතන්නේ? ඊයේ මොකද වුනේ හෙට මොනවා වෙයිද ආදි වශයෙන් කල්පනා කරනවා කියලා කියන්නේ මච්චුනෝ පද බුදුහාමතුන ඊයේ පමත්තා යතානත උඹලා කොච්චර අතීත ගැන හිතුවත් අනාගත ගැන හිතුවත් මලමිනියක් මේ මේ ලෝකේ තියෙන මලමිනියක් ප්‍රමාදයට වැටෙනකොට පස්සේ ඒක මලමිනියක් අපිට ජීවත් කරවන්න ඕන නම් ජීවිතේ එකම චිත්තක්ෂණයට අපි කියනවා සති චිත්තක්ෂණය කියලා ජීවිතේ එකම චිත්තක්ෂණය කියනවා අප්‍රමාද චිත්තක්ෂණය කියලා සම්තරවචන වහන්සේ පවා පිළිගන්නවා ජීවන අශ්‍රේ කුඩ අල්පෝල් ගෙඩියක් තියන්න පුළුවන් නමුත් සති චිත්තක්ෂණේ ගන්නවා. ඉදිකටක් කෙලින් කරලා ඉදිකට උත අබෑට අහුරක් දාන්න. වැලි ගෝණියක් වක් කරන්න. එක ඇටයක් හිටින්න ඉදිකට දාලා උඩ. අන්නේ තරම් අමාරු අපේ හිත වර්තමානයේ තියන. හැමදාම අතීතේ හැමදාම අනාගතේ හැමදාම අනුන් අපි ගැන මොකද හිතන්නේ කියලා හිතනවා. අපි අනුන් ගැන හිතන්නේ මොකද්ද කියනවා. දරුවෝ ගැන හිතනවා. අම්මලා අප්පලා ගැන හිතනවා. මේ සෑම චිත්තක්ෂණයකම අපි පරාදයි. මේ සෑම චිත්තක්ෂණයකම අපි මරලා, මැරිලා මේ ලෝකේ ජීවත් වෙනවා. අපි ඇත්තටම ජීවත් වෙන ඨටමන જાතියක් පමණ කවදාකවත් ජීවත් වෙන්නේ. යම් මොහොතක අපි මේ ජීවිතයේ මේ අගයන් ආඩම්බරයන් වෙනස් කරලා එකම චිත්තක්ෂණ අපි ජීවත් වෙන චිත්තක්ෂණේ සතිමත් චිත්තක්ෂණේ අප්‍රමාදී චිත්තක්ෂණය කියලා ගත්තොත් ඒ දැනගත්ත දවසේ මතක තියාගන්න නිවන් දැක්කා හා සමාන සහැල්ලුවක් විතරයි. අපිට දැන් පොට පෑදුනා. අපි මල් මාලයකට මල් ලකුණන්න වගේ අපි නූලට අමේන්න පටන් ගත්ත අත්දැකීම එකතු වෙන පටන් ගත්තා කියලා නිවනම නෙවෙයි නිවන සමාන රසයකට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සයා ඒ ස්ත්‍රියව කරන්නෙම හැම වැඩක්ම සැලසුම් කරන්නේ මේ සතිය දිනු වෙන තැනට. අප්‍රමාදයේ දිනු කරන තැනටයි ලාභයටවත් සත්කාරයටවත් අඳුරේටවත් ප්‍රශංසාවටවත් අනුන් නලවන්නවත් අනුන්ගෙන් නලවෙන්නවත් නෙවෙයි. ඉතින් මේක හදා ගන්නවයි කිව්වහම පොඩි වැඩක් නෙවෙයි. කිසි කෙනෙකුට කිසි කෙනෙකුට උදව් කරන්න බෑ. 100 100ක් සහතික කළා මම කියනවා කිසි කෙනෙකුට කිසි කෙනෙකුට මේක උදව් කරන්න බෑ. තම බුදුන් වහන්සේ බණ කියනවා තමයි නමුත් බුදුහාමුදුරුවෝ අද්දක හොදාගෙන කියනවා මට කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න බෑ කියලා. මට කියන්න පුළුවන් පාර උනන්දු කෙනා ඒක ඉදිරියෙන් තියාන උත්සාහ කරනවා නම් ගෝ පරදිනෝ ගෝ පරදිනෝ ගෝ වේදනාකාරී යම් දවසක අපි ඒ සතිය පටන් ගත්තොත් සතියට ඇමිනෙන්න පටන් ගත්තොත් අපි ශාක්‍ය පුත්‍ර tattරපත් වෙනවා. බුදුහාමරගේ උත්තර වංශිකයෙක් පාටපත් වෙනවා. ශාක්‍ය දුහිතෘකාවක් පාටපත් වෙනවා. ඒක තමයි ශාසනය කියන්නේ. ඒක තමයි අපි බුද්ධ ශාසනය විදිහට අපට කරන්න උත්තම දේ. ඒක නිසා අපි බෑ කියන්නේ නැතුව නෑ කියන්නේ නැතුව මේ වෙනකොට අපි සෑහෙන කැපකිරීම කරලා තියෙන්නේ. උත්සාහ කරන්න ඕනේ ආසල් ප්‍රසවාස කරනකොට මේ මොකද්ද මම මේ අත්දැක ගන්න උත්සාහ කරන්නේ. පයක් කියලා ඉදෙනකොට විශේෂයෙන් සක්මණකදී මම අත්විඳින දේ මොකක්ද? එදින්දා ජීවිතෙත් නැවතිල්ලේ Tamanගෙන් පිට වෙන සත්වලට වුන් කන්තිකල වැඩ කරනකොට මොකක් අත්විඳින්නේ කියලා බලන්න යන්න පටන් ගත්තොත් මේකේ කලාවක් කියලා. මේකේ ක්‍රමසහ විදි කියලා. ඉතින් ඒ ක්‍රමසහ විදි තම තම ජීවන පවණු කරගනිත්වා මට මම උත්සාහ කළේ මේක සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙන නිදර්ශන කරුණු ටිකක් ඉදිරිපත් කරන්නයි සර්වචනන්ති ඉදිරිපත් කළේ සතිය නැති ලෝකෙට සතිය මම මේ කරන්න හදන්නේ මතක් කර දීමක් මොකද මේ ඇත්තෝ අනිවාර්යයෙන්ම පෙර සංසාරවල මේක ටිකක් පුරුදු කරලා තියෙනවා එහෙම නැත්නම් මේකෙන් දෙ තේරෙන්නේ නැහැ මේකෙන් දෙවට මේක රාගයක් ගන්නෙත් නැහැ. මම මේ කරන්න හදන එක අවශ්‍යලා දාලා නැත්නම් අපි එකම පෙරහැරට جوړු වෙමු. අපිට කරන්න තියෙන මුළු මැරෙන තුරාවට මේ සියලු වැඩ අතර අප්‍රමාදී වෙන එකයි සත්‍යමත් වෙන එකයි ඒක මම දැන් මෙතන කියන එක වශයෙන් මම මතක් කරලා දුන්නා. ඒ කරන මාත වටහෙන දේ විවිධ පැතිකඩ තියෙන කොමක් හෝ පැතිකඩ ගෙලී ගන්න එකක් කියයි. ඒක තව දේශනා හමාර කරමින් මම කියනවා මම කියනවා සතිය ඉදිරිපත් කරපතාවසේ ඉඳලා අප්‍රමාදී ඉදිරිපත් කරගත්ත දවසේ ඉඳලා කවදාකවත් කිසි කෙනෙක් පිනක් කරන්න යන එකක් නෑ. දැඩි උත්සාහයක් අනෙවි පවු නොකර සිටීමට. මේ මුළු අධ්‍යාත්මික ජීවිතයේම තියෙන්නේ පවු නොකර සිටීම. පින් කරන්නේ ඒකේ වැළැක්වීමේ ක්‍රමයක් වශයෙන්. ඒ නිසා අපි අද පින් කරන්න ගිහිල්ලා පවු නොකර සිටීම කියන එකට යටපත් වෙලා කියනවා. මේ සති සමාධියේ පැත්තට යනට ආධ්‍යාත්මික පැත්තට යනකොට භාවනා පැත්තට යනකොට අපි පුළුවන්තර හැම චිත්තක්ෂණයෙම බලනවා පවු නොකර සිටින්න. අනේදාට අපිට පවු නොකර ඉන්න සතිමත් වෙන අප්‍රමාදී වෙන මිත්‍රයෝ මුණ ගැහෙන්න පටන් ගන්නවා. පව නොකර සිටීමෙන් අතිමත් වෙන අප්‍රමාද වීමේ බුදුහාමුදුරගේ බණ ඇහෙන්න පටන් ගන්නවා. එතකොට ඒකේ ගුණ වෙනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා අපි එතෙන්ට පිවිසෙන තෙක් අපි එතෙන් අඩිය තියෙන තාක් කලයේ පැත්තෙන් අපිට අනුකම්පාවක් නැහැ. අපි ධම් දවසක සුදුසුකම් ලබනකොට ඒ හා සමාන කල්යාණ මිත්‍ර මණ්ඩලයක්, ඒ වගේම ගැඹුරු බණ, ඒ වගේම රටේම් ශක්තිය වල පිපිතීම් සිද්ධ වෙන්න පටන් ගන්නකොට අපිට තේරෙන්නේ නැහැ වෙනසක්. අපි ලංකාවේ ඉන්නේ අපි ඉන්නේ අවුරුදු 2550කට නැත්නම් 70කට 80කට 90කට පස්සේ ඒ தත්තේ එනකොට සරුවචන් වහන්සේත් එක්ක ජේතවනාරාමේ එක ආරාමික ගත කරන අපි පණෙන්න පටන් ගන්නවා. ඒ සියලු දිනාට මේ ශක්තිය මේ කරන කටයුතු නිසා උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම නැත කරනවා. සියලු දිනාට දැන සීමුදා වේවා කියන ප්‍රාර්ථනාව. සාදු සාදු